ගයි අවුරුණිය ස්වාමීන් වහන්සේ මෑණියරුනි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බලාපොරොත්තු වෙන්නේ පොදු කමටහන් සුද්ධ කිරීමේ සතිವಾರයකටයි අපි රෙජිමත් ඇවිල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඒ අතර වාදී වෙන තියෙනවා නම් කිය යුතු යමක් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා අවසරයි පෑමඳුනි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන්නෙමි. එසේ කිරීමේදී ටික වේලාවක් යන විට ආනාපානය නොදැනී සිත එක්තැන් වේ. මෙසේ ටික වේලාවක් සිටියේදී කය පිටින් විටින් විට ගැස්සී මූලික ඉරියව්වෙන් ක්‍රමයෙන් ඈත් වේ. මෙසේ දෙතුන් විටක් වීම නිසා කයෙහි වේදනාවක් ඇති වේ. එවිට වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරමින් කය පිහිටි ඉරියව්වට පන්නර කර ගනිමින් නැවත නැවත අරමුණට සිත ගැනීමට සිදුවේ. මේ වේදනාවකි. සංඥාවත් එනම් චිත්ත සංස්කාරයන්ගේ සිදුවීමත් දැයි උපදේශ පතමි. තෙරුවන් සරණයි. මදි ඇත්තටම මේ හොයන්න හදන කාරණා වැත්තයි. නමුත් ඒ ඒ විදිහට අරමුණේ හිත තියලා අරමුණ ක්‍රමයෙන් ගිවන් වෙලා හෝ විනිවිද දැක්කට පස්සේ එන දේට ඊගාට මතුවෙන දේ නැවත නැවත අරමුණට හිත යොදවන්න හදන්න උත්සාහ කරන්නත් එපා. මේ දේ වෙයි මේ දේ නොවේයි කියලා බලාපොරොත්තුකුත් නැතුව එහෙමම ගියාට පස්සේ වෙන දේ ඕනම දෙයක් පිළිගන්න මට්ටමට ඇති හැටිය බලා ගන්න මට්ටමට තීරුම් අර ගන්න ඕනේ දැන් ඉතින් අර රූප කර්මස්ථානයේ ගෙවිලා එක්කෝ ඒකේ සංඥා විචරණ නැත්තම් වේදනා සංඥා සංකාර මතුවෙනවා මේක හීනයක්ද නැද්ද කියන්න බැරි අවස්ථාවකටපත් වෙන්නේ හිත. මේක චින්තාමය දෙයක්ද ඇත්තක්ද කියලා හිතා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඒ කියන්නේ තාම රාජ්‍ය දෙකක් වෙද තියෙන ඉඩම් කොටසක් වගේ. එහෙම නැත්නම් ගඟකින් එකොට මෙකොට තියෙන එකේ තාම ගඟේ ඉන්න වෙලාව වගේ. ඒක නිසා මේක විශ්වාසය ඇති කරගෙන මේ අත්දැකීම හොඳට හිතට හුරු කරගන්න ඕනේ. හිත මේකට සිද්ධි කරගන්න ඕනේ. වශී කරගන්න ඕනේ. ඉක්මන් වෙන්න යන්න නරකයි. නිකන් හරියට මේ රිලේ රේස් එකේ එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා අනිත් එක්කනට ඒ බැටන් එක මාරු කරන වෙලාව වගේ. ඉතින් ඒ වෙලාවේදී රේස් එක නැතුව හරි කමන්නේ. ඒ මේ අතේ දුවන එක්කනාගේ ඉඳලා අනික් අතට ඒ ලී කැල්ල මාරු කරන වෙලාවේ හැලෙන්නේ නැතුව ගෙන ආපු ලීඩ් එක කඩා ගන්න නැතුව ඉදිරියට යන්න නම් දුවන්නත් දැනගන්න ඕනේ. ඒ වගේම අර ඉරියව් මාරු කරන වෙලාවේදී බැට් එක මාරු කරන වෙලාවේදී බාධාවක් ඇති නොකර ගන්න දැනගන්නත් ඕන. ඒ නිසා මේකෙදි විනිශ්චය කරන්න යන්න එපා මේකයි මේකයි කියලා යන විදිය හරි කියලා විශ්වාසයක් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳට හිතට තහවුරු වෙනකන් සිද්ධි කරගන්නකන් මේ චර්යාව කඩා ගන්න නැතුව නිතිපතා භාවනා කරලා කරලා පුරුදු කරගන්න කියලා තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ පරයන්ඛයේදී අරමුණු සංසිදී ඊතා පහසු විවේකී ස්වභාවයකට පත්වේ. මෙසේ පැය එකක් එකහමාරක් පමණ සිටිය හැක. ඊතා සැහැල්ලුය. චේතනා නොමැත. කායද නැති වාසය. මේ දියුණු කළ කළහොත් මරණ මොහොතේදී චේතනා නැතිවවහොත් ඊතා ශාන්ත මරණයක් විය හැකිද? චුති චිත්තයෙන් ඇති චුති චිත්තයක් ඇති නොවේද? මේ निराமிස සුවය යනුවෙන් සඳහන් කර තිබෙන්නේ දැයි කාර්නික පහදා දෙන්න. තිරුවන් සරණයි. මේක තහවුරු කරන්න ඇත්තට අර ඉස්ලා ප්‍රශ්නදී වගේ ගොඩක් මේක සිද්ධි කරන්න ඕනේ. නමුත් මේකේ අනිත් පැත්ත කියන්න පුළුවන්. අපි අන්තිමට ඉච්ඡානංගල සූත්‍රය වගේ තැනක සර්වඥයන් සඳහන් කරනවා මරණ චිත්තක්ෂණයේ මොන නිමිත්තාවත් අපායට යනවා තිරිසන් ලෝකයකට යනවා කියන. මොන නිමිත්තාවක් ඒ නිසා අපිට තියෙන නිමිති වලින් වෙන් කරගත්ත හිතක් ඇති කරගන්න. ඉතින් කොහොමද මේ පණ තියෙද්දි සිල් රැකලා සිල්වතුන් මැදගෙන භාවනා මධ්‍යස්ථානෙකවත් අපිට බැරි නම් මරණ මොහොතක තක්කමුක්කකදී අපිට නිමිති පහළ නොවි තියයි කියන හිතක් හිතා ගන්නවත් බෑ. නමුත් ඇඟට බීචිය දනවනවා කොච්චරක් පුහුණු කරන්න වේද කෙනෙකුට මරණය වගේ ඊටාම උත්සන්න ආසන්න උද්වේගකර අවස්ථාවක ගංගේ ගහගෙන යනුනේ අපි ඉදුරුකාරිය එල්ලෙනානේ මොකේකවත් එල්ලි නොඉඳ කොච්චර පුහුණු කරන්න වේද. එනිසා අපි කොච්චරක් මේ සිද්ධිය මේ භාවනාව මේ මානසික தত্ত্বය තමන්ගේ හැබෑනි වහන බවට තමන්ගේ ප්‍රകൃතිය බවට මේක ඇත්ත தත්ත්වයේ බවට තේරුම් ගන්න මේ පිස්සු කිරිනිව නතර කරලා මට අරක වේවා මේක වේවා කියාගෙන තියෙන දේවල් කොයි එක හරි ඉස්සරහට ආවොත් අපායසත් ඉසංයෝනියයි කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඉතින් මේකෙන් පේනවා යම් වෙලාවක් තියෙනවා කිසිම නිමිත්තක් නැහැ. ඉතින් සැක තියෙනවා, සබකෝලේ තියෙනවා. ඒකට තමයි කෙලස් කියන්නේ. ඉතින් මේ නිමිති නැති తত্ত্বය ඇති తত্ত্বයට වැඩිය හොඳයි. මේක මම කොච්චර පරියන්කේදී පුරුදු කරන්න ඕනද? සක්මනේදී පුරුදු කරන්න ඕනද? එදිනදා ජීවිතේ පුරුදු කරන්න ඕනේද? මේ විදිහට පුරුදු කරන්න පටන් අරගත්තොත් අපි කලබල තියෙන තැන ඉඳලා කලබල නැත්නම් කෙලස් තියෙන තැන ඉඳලා කෙලස් නැත්නම් මම ඇයින තැන ඉඳලා මම නැත්නම් යන්න පුළුවන්. ඉතින් මේක අත්දකලා අත්විඳපු කෙනෙකුට විතරක් પરමාර්ථයක් ඇති කරගන්න බලන ජීවිතේ මේ නඩියන නාටක නාඩගම් ඔයේ පළච්චාවයි. අහසේ වලාකුළු යනවා වගේ එකක්වත් අල්ලන්න එපා. මොනම ඇල්ලුවත් ඒක අපායට යොමු කරනවා. ඒක තිරිසන් යෝනියකට යොමු කරනවා. ඒ නිසා භාවනාත් කරලා මේවත් ඔක්කොමත් කරලා මේ වගේ අවස්ථාවත් ලැබලා ඒ අවසාන චිත්තක්ෂණේ වගේ අරියාදුවට හිටින මානසික තත්වයක් හිටියොත් ඒක බුදුරජාණන් වහන්සේගේ දෝෂයක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කළා තියෙනවා අපි ජීවිතේ කොච්චර પરමාර්ථ සහිතව ජීවත් වෙන්නේ ප්‍රාර්ථනා සහිත ජීවත් වෙන්නේ අදිෂ්ඨාන සහිත ජීවත් වෙන්නේ අරක වේවා මේක වේවා කියලා ඒ මොකක් හරි මරණ මොහොතේ නොයි කියලා කවුද සාතික් කරන්නේ අනිවැනි ඔලිම්පික් පරීක්ෂණයකට අපි සූදානම් වෙන්නේ මේ වගේ වෙලාවක අපිට පේනවා කළ හැකි මේ සියලු தත්වයන් හරියට තියෙනකොට දැන් ලබන්නේ පරියන්ක විතරනේ. ඔය සක්මනේදිත් ගන්න. එදින්දා ජීවිතෙත් ගන්න. කොඩි ගහයටත් ගන්න. ගෙන්ද කම්පොළුවේත් ගන්න. හැරෙන පුරුදුනාට පස්සේ පෙනේවි. ඕක තමයි තිබ්බේ අපි අවුරුදු 6ක් වෙනකන් ජීවිතේ. කිසිම දෙයක් ගැන අපිට අපේක්ෂාවක් තිබුණේ නැහැ. අවුරුදු 6කට පස්සේ තමයි මේ කක්ක තේරම ඔලුවට ආවේ. දැන් ඒක ලෝකයක් කරගෙන මතකත් නැහැ අපේ ප්‍රകൃතියේ. ඒ නිසා ඒ ගැන පුද්ගලිකව කනකාටු වෙන්න එපා. ඒක භයානක අභියෝගයක් හැම මිනිසියෙකුටම. නමුත් මේ භාවනා කරන කට්ටියට පේනවා කළ හැකි. යම් යම් තත්ත්වයකදී දැන් තියෙන්නේ හැම දෙයකින්ම ඒක බහුලීගත කරගෙන, භාවිත කරගෙන, ආශේවනය කරගෙන ගත කරන ජීවිතයක්, එහෙම මිනිසයන්ගේ ඇසුරක්, එහෙම පරිසරයක් සඳහා යොමු වෙන එක තමයි මේ සම්මා ආජීවය කියලා කියන්නේ. ඉතින් ඒක කවුරුත් කරලා දෙන්නේ නැහැ. ඒකට කවුරුත් පිටිපස්සෙන් ඇවිල්ලා ගහන්නෙත් නෑ නොකරයි කියලා. හම්බෙන දේ තමයි මරණ මොහොතේ වෙනකොට ওই තියෙන මොකක් හරි නිමිත්තක් කොල්මන් කරන්න ගන්න. දැන් ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ධර්මයේ තොර මට අම්මෙක් තාත්තෙක් නැහැ. ඒ නිසා මම ධර්මයේම කියලා හිතාන කටයුතු කරනකොට නිමිත්තක් කැමති තැනකට යන්න පුළුවන්. ඉතින් මේකේ මුල් හරි කියවෙනවා එහෙම තැනකට ගියයි කියලා. ඒක අරකට මේකද කියලා නම් වණන් දාන්න යන්න එපා. එතකොට සංඥා ගන්නවා. මේක පුරුදු කරන්න මේක දියුණු කරන්න මේක බහුලීගත කරන්න කියන එක තමයි කියන්නේ. කුසල චේතනාව වලට වැඩිය හොඳයි කුසල අකුසල ඉක්මවපු චේතනාව. අපි මුළු ආධ්‍යාත්මික හරහම කරන්න හදන්නේ පිම්පව් දෙකක් කියලා හදාහනවා ඒක ඉක්මවන්න. මේ කුසල අකුසල පිම්පව් හොඳ නරක හරි වැරදි තියෙන තාක්කල් දුවේ තාම වසනාට වැටෙනවා. ඒ තාක්කල් අපේ හිත දෙබිඩි. මේ දෙක ඉක්මවුවට පස්සේ පිම්පව් දාන්නේ අපේ නම් අපේ සංඥාවල් වල හැටියට තමයි. ලෝකේ නෑ පිම්පව් කියලා જાතිය. අපි දාගන්න එක තියනවා කියලා කියන්නේ මම ඉන්නවා. මාන්නේ තියනවා. ආශාව තියනවා. ඒ නිසා පුඤ්ඤ පාපම් පහීනස සමනෝ හෝති බ්‍රාහ්මනෝ කියලා තියෙනවා. පිම්පව් දෙක අතරම මිනිහට මම ශ්‍රමණයයි කියලා කියනවා බ්‍රාහ්මණයයි කියලා කියනවා. පින්පව් දෙක තියෙන වෙලාවේදී පව අතාරින්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පිනත් අතාරින්න වෙනවා. අන්න ඕක තමයි අප්සෙට් එකනේ. අර කෑල්ල දීලා මේ කෑල්ල ගන්න හදනවා. සතේ කාසියක් විසි කරනකොට නෝනාගේ මූණත් විසිනවා, පොල් ගහත් විසිනවා. පොල් ගහ තියාන නෝනාගේ මූණ විසි කරන්න බෑ. සතේ කාසියේ රජිනේ මූණ තියෙනවනේ පැත්තේ පොල් ගහ තියෙනවනේ. පරණ සතේ දැන් නම් ඕවා නැතුව ඇති මන් දන්නේ නැහැ. ඒ දවස්වල තඹ සතේ තිබුණේ ඒක. නෝන පොල්ල දෙල්ලම කියලායි අපි කියන්නේ. ටොස් කරනකොට දෙකම විසිකරන්න වෙච්ච දවසේ හරි අමාරුයි. එහෙනම් ගෞණීය ස්වාමින් වහන්සේ අරමුණ සංසිඳී පරයන්කේදී විවේකයට පත්වීම ඒකාග්‍රතාවයේද සිතිවිල්ලද නොමැත. ඊට සෑහළු තත්වයකට පත්වේ. වේදනා නොමැත. පැයකට වැඩි කාලයක් මෙසේ භාවනාවේ යෙදිය හැක. මෙය ඒකාග්‍රතාවේද. දෙවෙනි කොටස නිර්ාමිස සෝය යන්න කානිකව පහදා දෙන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මේකට ඉතින් නංවන දෙන්න බැරි නෑ. නමුත් මේ උදේ දෙන නංවන හන්දෑවට ගැලපෙන්නේ නෑ. ඒ නිසා මේක එහෙ gediya විටින්ම තියන්න. බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා මේ ලෝකේ නමකින් කෙලෙසිච්ච නැති දෙයක් නැහැ කියලා. මොන නමක් දැම්මත් නම දැමීම නිසා දෙක කෙලසෙනවා. ප්‍රകൃතිය තියන. මොනම දෙයක්වත් නැති ඒ තියෙන දේ ඒක තමයි අවුරුදු 6කට ඉස්සෙල්ලා අපිට තිබුණ ජීවිතය. අපි මොනවද දන්නේ නැහැ. හරි ජොලි. අඩු ගානේ කොච්චරද කියනවනම් ඒ දරුවා දිහා බලන මිනිහටත් ජොලි. ඇයි ඒකට තේරෙන්නේ නැහැ අසුචි දන්නෙත් නැහැ රත්තරන් දන්නෙත් නැහැ බුදුහාමුදුරු දන්නෙත් නැහැ දේවදත්ත දන්නෙත් නැහැ කිසි දෙයක ඇරිල්ලක් නැහැ. ඒ නිසා මේ ලෝකේ කොච්චර සංඥාවෙන් කෙලසිලා තියෙනවද කියනවනම් නමකින් කෙලසිච්ච නැති දෙයක් නැහැ. ඒකට නමක් නැති දෙයක් කියලා හරි නමක් දානවා කියලා ඥානන්ත හඳුරු කිව්වා. ඒ තරම්ම අපිට අඳුනා ගන්න ඕනේ ඒක හඳුනාගෙන ඒ හරහා මම අඳුර ගන්න ඕනේ. ඒ නිසා මේ හම්බෙච්ච දේ ඒකාග්‍රතාවයේද අදුක්කම සුඛයේද අපි පුරුද්දක් තියෙනවා හැම දෙයකටම ලේබල් එකක් ගන්න. ඉතින් මේ ලේබල් අන්තිම මරණ මොහොතේ මතුවෙනවා කියන කහන දෙයක් නැහැ නේද ඒකට? අපි බලන්නේ ලේබල් එක ගලවලා ප්‍රകൃතියේ අත්ති විදින එක. බුද්ධි විදින එක. ඒක දිහත් බලනකොට ඔය ඒ ලේබල් එක ගහපු ගමන් ඒ ලේබල් එක විරුද්ධ ඒක කටයුතු කරනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤතා. යමක් යමක් පිළිබඳ මඤ්ඤනා කෙරුවොත් ඒක වෙන දෙයක් බාටපත් වෙනවා. නමක් දෙන්නේ නැතුව හිටපුවාම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ කියන தත්තෙට වෙලාවකට එහෙම කියත හැකි අද මේ ඒකාග්‍රතාවය කියලා කිය හැකියි. වෙන පැත්තකින් බලලා කියද අදුක්කම සුඛය කියලා. තව පැත්තකින් බලලා කියද හැකි සංස්කරණය නොකරන තැනක් කියලා. තව පැත්තකින් බලලා කියද රූපයක් නොවන තැනක් කියලා. ඒ ඔය එක එක පැතිලින් කොයි එක බැලුවත් මේ නම් කිරීම අංග සම්පූර්ණ කරන්න බෑ අවශ්‍යත් නැහැ. ඇත්තටම ප්‍රകൃතියට ඇත්තටම ප්‍රත්‍යක්ෂයට නම් ඕනේ නැහැ. බඩුවක් විකුණනකොට වෙළඳ ප්‍රචාර ඕන කරන්නේ බඩුව බාලනම් විතරනේ. හොඳ බඩු නම් ආයෙ මොකද ගහේ බඩු නම් ආයෙ මොකට උකට නංගනම් ගහන්න ඕනේ ගහේ බඩු ඒක මිනිස්සෙක් මිනිස්සෙක් කියනවා මේ පිරිසිදු එලකිරි කියලා තියෙන බෝඩ් එකක් දැක්කොත් එළ දෙනක් මොනවා හිතයිද කියලා යකෝ ඒ එළ දෙන කවදාකවත් අපිරිසිදු එලකිරි එකක් හදලා තියෙනවයි එළ දෙන හදන හරියක් හදන්නේ පිරිසිදු එලකිරිනේ පිරිසිදු එලකිරි දැම්මයි කියලා කියන්නේ ඕකේ මේ පාම්පිට තියෙනවා කියන එකනේ නැත්නම් ලේබල් එක උනේ පිරිසිදු මීපැණි. මීමැසෝ අහකනවා. ඇයි හත් දෙයිනේ අපි හත්මුතු පරම්පරාවත් කවදාකවත් අපිරිසිදු මීපැණියක් හදලා තියෙන මේ මිනිස්සයා මේ වාගේ જાතියක්. මොනම දෙයකටවත් ලේබල් ඕනේ නැහැ. ලේබල් තියෙන තාක්කල් කතාව මතු පිට ලේබල් නැති වුණොත් මනසින් මනසට සම්බන්ධීකරණය වෙනවා. ඒක අමාරුයි. එතකන් අපි ඔය ලේබල් පාවිච්චි කරනවා. ධර්මේ පාවිච්චි කරනවා. පාවිච්චි කරාට මතක තියාගන්න ඒකේ හිතේ තියෙන බොළඳ ගතිය ඒ දේ මම කරගන්න මගේ කරගන්න මමත් දැන් අදුක්කම සුඛය ලැබලා තියෙනවා මමත් දැන් ඒකාග්‍රතාවයට ලැබලා තියෙනවා කියලා ගෙදර ගිහිල්ලා කියන්න දෙයක් තියෙන්න එපායි යනකොට නම් මට ඒකාග්‍රතාවය වුණා දැන් <laughs> මාට දැන් ඒකාග්‍රතාවයක් තියෙනවා ඉතින් ගෙදර මිනිස්සු දන්නවා වයර් මාරු වෙලා හොඳටම දවස් 3 4ක් යනකම් වෙනිවැල්කට තම්බලා දෙනවා. ඇයි අමාරුයිනේ ඇඟට. ඔත්ත මල්ලිත් තම්බලා දෙනවා. දැන් එහෙන අමාරු වැඩක් කරලා ඉඳලා තියෙන භාවනා කරලා. එනිසා මම කියනවා ලේබල් දෙකම දාන්න පුළුවන්. හැබැයි නොදා ඉන්න තරමට හොඳයි. මයික් එක පිටක් කරන්න. අද වෙනකන් ගත්තේ නැති එක සන්තෝෂයි. ගරු ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ප්‍රකාශ කළ ලේබල් ගැසීම නම් දැමීම සංඥා දැමීම හැමතිස්සෙම මේ කෙලෙස් වැඩිවීමට වගේ ප්‍රශ්න ඇති වෙනවා කියලා නම් sannivedanayේදී ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අවම කරගෙන මේ හැකියතාක් සරල කරගන්නේ කොහොමද? sannivedana අවශ්‍ය කරන්නේ බාහිරයට විතරයි. කාට හරි තමන්ගේ අදහස වෙන කෙනෙකුට දෙන්න. ඇතුළත sannivedanayට අපි ළඟ තියෙන සංඥා අපි දන්නෙත් නැහැ. ඒ නිසා sannivedanaya හරහා තමයි මේ ලෝකේ වනසිලා තියෙන්නේ. අද අපි ඉන්නේ information technology ලුගේක. අද විතර යුද්ධේ කොහෙවත් නැහැ. අද විතර අන්‍යෝන්‍ය අවබෝධය ඇත්තෙම නැහැ. බොරු ප්‍රවෘත්ති කිව්වොත් පචමයි. සම්පූර්ණ ප්‍රවෘත්ති අවුරුදු 20කට ඉස්සලා හදලා තියාගෙන ඉනවා අසවල් දවසේ අසවල් ප්‍රවෘත්ති දාන්නේ කියලා. අපි හිතා ඉන්නවා මේ අත නරක වෙලා තියෙනවා මේක විතරක් තියෙනවා කියලා තන්නේ කර සම්නි ඕනම ගෑණිය පිරිමියෙක් කරලා වෙන්නන්න පුළුවන්. ඕනම පිරිමියෙක් ගෑණි කරලා වෙන්නන්න පුළුවන්. ඉතින් මේ sannivedana තිබ්බයි කියලා මොන්නම ලාභයක්වත් නැහැ. හරියට බැලුවොත් වෙලා තියෙන පාඩුවක් විතරයි. අපිට අපි sannivedana කොච්චර ඇබ්බැහිද කියනවනම් මේ හිටපු දවස් තුනේ ප්‍රවෘත්ති අහන්න නැතිකම නිසා කොච්චර අමාරුවෙන්ද ඉන්නේ දැන්. ගෙදර ගිය ගමන් පත්‍රේ බලන්න නැතුව. ඉතින් ගිහමන් ටෙලිවිෂනේ වෙනවත් නම් එපා අඩු ගන්න ප්‍රවෘත්ති ටිකවත් අහන්න නැද්ද? ඒ තරම් වේල නොකා ඉන්න පුළුවන් ප්‍රවෘත්ති නැතුව ඉන්න බෑ. ස්වාමීන් වහන්සේ මම අදහස් කළේ ඉවැනි සංවේදී sannivedanayak නෙමෙයි නිකන් පුද්ගල පුද්ගලයා පුද්ගලයා අතරේ ඒකම තමයි අරකට. අරකේ මේකේ කිසිම වෙනසක් නැහැ. නමුත් අපිට ප්‍රශ්නයක් අහන්න තියෙන බුදුරජාණන්සේ නම් කොහොමද අපිට sannivedanaya කරන්න කියලා. බුදුරජාණන්සේ sannivedanaya කිරීම පිළිබඳව 84000ක් ධර්මස්කන්ධය දේශනා කරාට මහායාන බුද්ධ ආගම මේ ගැන ඉඟි කරන්න කියනවා. ඊට එකක ගෝලයකටවත් අහුනේ නැහැ බුදුහාමුදුර කියපු දේ අහුනේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට විතරයි. ඒත් බුදුරජාණන් වහන්සේ ගහක් මුල වාඩිලා භාවනා කරද්දී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟ ගහක් මුලට ඇවිල්ලා වාඩි වුණා. දෙන්නම එතකොට ඒ හාමුදුරුවොත් බුදුහාමුදුරන්ගේම සමාධියට සමවැදුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්න මලක් අරගෙන මලට hina වෙලා ඒ hina වෙච්ච මනසෙන්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූණ දිහා බලනකොට ධර්මයේ සම්ප්‍රේෂණය උණයි කියලා වචන නැතුව. අපිට දැන් කාලේ කියන්නේ ටෙලිපති කියලා එකක්වත් කවදාකවත් දෙන්නේ වචන තියෙනකක්. ස්වාමීන් වහන්සේ තියෙන මහායාන ධර්මයේ මහායාන සූත්‍රය කියන්න මේ දේ කියන්න අපි මේ වචන වලට ඇබ්බැහි වෙලා තියෙන හැටි. වචන වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒක හතරස් ඒක කෘත්‍රිමයි. මේක බොළඳ වැඩක්. ඒක අඩු කරන්න පුළුවන් නැති කරන්න අපි උනන්දු වෙන්න ඕනේ. නමුත් දැනගෙන සීමාව දැනගෙන මේක මේ බේතක් පාවිච්චි කරනකොට හැම බේතෙම තියෙනවනේ side effects. හැම බේතෙම තියෙනවනේ after effects. බෙහෙත කවදාක 100ක් මොනක්වත් සනීප කරන්නේ නැහැ. බැහැියක් ඇති කරලා දිගින් දිගට බෙහෙතට බඳිනවනේ. මං කියන්නේ ඉංග්‍රීසි බෙහෙත්. ඒ ජීවකයා කිව්වේ හැම බෙහෙතක්ම වසක්, හැම වසක්ම බෙහෙතක්. මාත්‍රාව දැනගන්න එපායි. මාත්‍රාව දන්නේ තුනක් තියෙනවා. වහකාලා මරනවානේ. බෙහෙතක් කියන්නේ වස. ඒක කතා කරන්න දෙයක් නැහැ. මොකද විෂ බීජ නාශකයෝ අපි අපිත් ඇත්තට විස බීජනේ. එහෙම. ඒ නිසා sannivedanaයේ ප්‍රමාණය දැනගෙන කටයුතු කරනවා නම් අපිට මේ කවුරු ජනමාධ්‍ය පැවැත්වුවත් අපිට පැත්ත කරලා ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කියන්නේ අන්තිමට ආර්ය තුෂ්ණී භාවයම තමයි. අවශ්‍යම නැහැ. ජනමාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන් මේක පච කියන්නේ කියලා දැනගෙන ඉවරයි. ඒ ධනමාධ්‍ය දුරු කරන්න යන්න ඕනේ නැහැ. කිව්ව වහන්න අපිට බෑ. ඒකල බලවත්තු. බූවල්ලෝ. අපි දැමු කිව්වොත් පචා කිව් කෙරුවොත් හොරකමක් කැත කෙරුවොත් පාරක ඒක ජනමාධ්‍ය කියන්නේ කිව්වොත් බරුවක් කෙරුවොත් හොරකමක් කැත කෙරුවොත් කක්කුසේක නෙමෙයි පාරක හතරමං අන්දියක අමාරු අද කැලේක අරණ්‍ය ගත වෙලා හිටියත් ජනමාධ්‍යෙන් ගැලවෙන්න බෑ අපිට විවස්ථාවලිය තියෙන අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කියලා ඒකට ප්‍රවෘත්ති එනවා අපි ගාවට ඕගොල්ලන්ට වැඩියි. මොකද මේ ජනමාධ්‍යයට බෑ කවුරුත් දැල්ලට අහුනේ නැත්නම් ඒගොල්ලන්ට ගෙනියන්න බෑ බොරුව. ඒක නිසා ඉස්සෙල්ලා රේඩියෝ වලට ලයිසන් ගන්න ඕනේ දැන් රේඩියෝ වලට ලයිසන් ගන්න ඕනේ නැහැ නේ. කිදෙට්ට ඇවිල්ලා පචේ කියලා දෙනවා. ඉස්සර මට මතකයි අමාරි සයිය ගිහිල්ලා මේ ටෙලි මේ තැපල් කන්තරෝට ගිහිල්ලා කියනවා මාතු රේඩියුලයිසන් එකක් ගන්න ඕනේ. ඉතින් මාත් තැපල් කන්තර මාත් කියනවා මේ මොඩල් එක මොකද්ද කියලා මම දන්නේ නැහැ කියනවා. අංකෙ මොකක්ද දන්නේ නැහැ. ජාතිය මම දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ කාටද නෑ අල්ලපු ගෙද රේඩියෝ එක මට ඇහෙනවා. ඒකට ලයිසන් ගන්න යන්න. ඒකේ ලයිසන් ඒක මම දන්නේ නැහැ. මේ මිනිස්සු මට කරදර කරන මට්ටම රේඩියෝ එක දානවා. මං හිතුවා ඒකට ලයිසන් එකක් ගන්න වෙයි කියලා. ඒක තද්ද ගැඹුරක් තියෙනවා. ඔය ජනමාධ්‍ය අඬ ගාගෙන වත ගාලා තොරතුරු දීලා යන්නේ. අපි ඔයගොල්ලෝ හිතනවාද මේ අපිට මන අපිට අපේ හිතසුවට අපේ අභිවෘද්ධියට මේ තොරතුරු දෙනවා කියලා. නිසා ජනමාධ්‍ය පිටිපදව දන්නවනම් අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. ඒ අපේ ලොකු සාහිත්‍ය වචන. අපි නමුත් කොච්චර බැඳිලා ඉන්නවද කියලා බැලුවොත් අපිට භාවනා කරන්න ගියත් ඕක තමයි උඩට එන්නේ. ඒක අයින් කෙරුවොත් අපිට පේනවා වේලක් නොකා ඉන්න පුළුවන්. මේක නැතුව ඉන්න බෑ. ඒක ඒගොල්ලෝ හොඳටම දන්නවා. ඒ නිසා ජනමාධ්‍යෙන් අයින් වෙන්න එපා. 100%ක් තුෂ්ණි භාවය ගන්නත් බෑ. ඒක ආර්යයි. අපිට කරන්න තියෙන එක අඩු කරන්න. ඒ බුරුමේ පන්සිංශ දාලා තියෙන කතාව කෙටි කරන්න. නිසද්ද වෙන්න කියලා නෑ. අපේ ලොකු සංසය ලියලා තිනවා ඉතින් බුදුගෙට ගියාට පස්සේ ගිනි පෙට්ටියක් අවශ්‍ය නම් ඒකට විතරක් කතා කරන්න. පාන්තිර කොහෙද තියෙන කියලා අහන්න කතා කරාට කමන්නේ නැවත එතන දේශපාලන කතා කරන්න යන්න එපා. ඒ නිසා ජනමාධ්‍ය කියන එක ඒක විශාල මාතෘකාවක් අනිත් එක ශරීර සෞඛ්‍යයට හරිම අපලයි ගැන කතා කරන එක. මොකද බූවල් වල ඉන්නේ මහා මේ ජාත්‍යන්තර মালටි මිලියන් කම්පැනිස් වලින් කරන්නේ. අපිව ගැන අරස් ප්‍රශ්න කතා කරලා වෙනසක් වෙන්නේත් නැහැ. අපි ගැන නරක අදහසක් ඇති වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා අපි යමු. අපි බස් වෝල්ටයක් ගැන කතා කරමු. අපි යමු ඊගා ප්‍රශ්නෙට. ඒ ස්වාමින්වහන්ස. ගෞණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවල ෂණ සම්පත්තිය ගැන සඳහන් වේ. කරුණාකර ෂණ සම්පත්තිය අත්කරගන්නේ කෙසේදයි පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. මම දැන් මෙතන කියන්නේ ෂණ සම්පත්තිය. මොහොතින් මොහොත සතියෙන් සිටීම හා අරමුණු සංසිඳී නීවරණ නොමැතිව භාවනා කරන අවස්ථාවන්හිදී මෙම ෂණ සම්පත්තිය ඇති වේද ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට පෙර පූර්වක්‍ෘත්‍ය වශයෙන් බුද්ධ ධම්ම සංඝ නමද භාවනා පටන් ගැනීම ප්‍රමාණවත්ද සුදුසු පූර්වක්‍ෘත්‍යක අපට පවසන මෙන් ඊට ගෞරවයෙන් ඉල්ලමි. ත්‍රිවන් සරණයි. ඒක නිසා තමයි මේ භාවනා පටන් ගන්නෙ කොහොමද කියන එක තමයි කමටහන් දේශනා දීලා තින් දැන් හෙට ඇහුවනම් ওই ප්‍රශ්නේ තව පොඩ්ඩක් හොඳයි. අනේ ස්වාමීන් වහන්සේ මේ තවත් තුනක් භාවනා කරලා ගෙදර යන්න ඉස්සලා හරි කමටහනක් දෙන්නකෝ කියලා. එහෙම ලියන දවස් 10 භාවනා කරලා කියනවා. ඉතින් මට හිතෙනවා වහ කණ්ඩ හිතෙනවා. අයියා දී මෙච්චර මේ දවස් 10 භාවනා කරලා මෙයා ආනවා පූර්ව කෘත්‍ය දැන් ආන්නේ. ඉතින් සමන් කියනවා ඔය දවස් 3කට විතර සැරයක් මේ මූලික දේශනාව අහන්න. ඉතින් ඒක තේරෙන්නේ නැත්නම් අපි ඒක ගැන සාකච්ඡා කරමු. ඒ මට හිතලා හොඳයි කියලා හිතෙන් ටික තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක පූර්වක්‍ෘතිය නැති නෑ. භාවනාවට තියෙන මම කියලා තියෙන පූර්වක්‍ෘතිය තමයි ධක්මන. පරියංකයට පූර්වක්‍ෘතිය ධක්මන හොඳට සක්මන් කරගෙන වාඩි වෙන්න. ජන සම්පත්තිය කියන්නේ සක්මනේ හිටියත් පරියංකේ හිටියත් මම දැන් මෙතන ඉන්නවා. නැත්නම් මම දැන් මෙතන කියන ලිග්ගල් තුන උඩ පట్టල වෙච්ච ගම මුට්ටිය. ඒක කියන ක්ෂණ සම්පත්තිය කියලා. ඒක ගොඩාක් ගැඹුරකට යන්න පුළුවන්. ඒක නෙවෙයි තියෙන්නේ. අපිට ඒ ගැඹුර අපේක්ෂා කරන්න එපා. අපිට සපේර දෙන්න තියෙන නිතරම හැකියතාක් දුරට වෙනදට වැඩිය එළඹ වාසය කරන ක්ෂණයට එළඹ වාසය කරන එක. ඒක ක්ෂණයේ සම්පත්‍ය කියලා බුදුරජාන්සේ දීලා තියෙන කතරම සුන්දර දෙයක් නිසා. ඒ තරම හිතසුව තනතන දෙයක් නිසා. ඒ වගේ මේක අර්ථ සිද්ධිය අර්ථ කුසලයේ සලසන න්‍යාය බුදුහාමුදුරුවෝ සම්පත්‍ය කියලා වචන තියෙනවා. අපේ ලොකු සාංශ කිව්වේ සාසන සම්පත්‍ය කියන වචනේ. යම් කිසි කෙනෙක් සතියෙන් ජීවත් වෙනවා එයා සාසන සම්පත්තිය දන්නවා සතුට කියන එක දන්නවා පිරිච්චකතිය කියන එක දන්නවා ඒයින් තොරව ගත කරන මනුස්සයා මාළුව වතුරෙන් ගොඩ ඇදලා දැම්මා වගේ තමයි ගැහි ගැහි තමයි ඉඳ තියෙන්නේ ගරු ස්වාමින් වහන්සේ කරුණාව සහ මෛත්‍රිය අතර වෙනස පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි සාමාන්‍ය කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ වගේ ප්‍රශ්න ගන්න. ඒවා මූල ධර්ම ප්‍රශ්න. කලින් කිව්වනම් අපිට ධර්ම දේශනාවට සම්බන්ධ කරන දේ නම් කමඨාන් සුද්ධ කරන වෙලාවේදී තමන්ගේ භාවනාවට අදාළ අත්දැකීම් නැත්තම් පිරිසුදු කරගත යුතු දේවල් මිසක මේ වගේ ප්‍රශ්න ගත්තොත් ඒකේ උඟ දෙනුගේ කාලේ නාස්ති වීමක් වෙනවා. නරක දේවල් නිසා නෙවෙයි. ඒත් අපි යන්නේ ඒක බලාපොරොත්තුවක් ඇතුළේ ඒකේ මෙහෙවන එක මගේ යුතුයකමක්. ඒ නිසා මම මේ වගේ ප්‍රශ්න කමඨාන් ධර්ම මේ පොදු කමඨාන් වෙලාවට මම ගන්නෙ නෑ. ගරුතර ස්වාමින් වහන්සේ මම සෑහෙන කාලයක සිට භාවනාවේ නිරත වන යෝගිනියක් වෙමි. නිවසේ ගත කරන කාලය තුළදී මගේ සහභාගීත්වය අවශ්‍ය නොවන කටයුතු වලින් බැහැරව සිටීමට උත්සාහ දරන නිසා අරමුණු මතුවීම සිතුවිලි සකස් වීම බොහෝ දුරට අඩු වී ඇති බව දැනේ. මේ දිනවල ඒ ස්වභාවය තවත් වර්ධනය වී ඇති බව දැනේ. පරයන්ක භාවනාවට වාඩි වී විනාඩි 30ක් පමණ ගතවන විටම සිතේ තිය මිද්දේ මතුවේයි. කුසල අරමුණක් සිතට නගාගෙන නගාගත නොහැකිසේ එය අකර්මණ්‍ය වේ. තීන මින්දේ නිවන ආවරණය කරන නීවරණ ධර්මයක් බව දනිමි. ඒ ප්‍රධාන අක්ෂර මූල තුනෙන් මෝහ මූලයට අයත් වන්නේද මේ නැවත භවය සකස් කරන කර්මපතේ ගණයට වැටේද නැගිට සක්මනේදීම හැර කළ යුත්තක් වේද පහදා දෙන මෙන් ගෞරවනීය ඉල්ලාමේ ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මේ ලියලා තියෙන අත්දැකීම නැත්තම් මේ තමන්ගේ අත්දැකීම කියන මත නම් පාවිච්චි කරන ඇත්තනම් හොඳ ලස්සන පැත්තක් නැත්නම් හොඳ සිත් ගන්න සුළු පැත්තක් අපිට හිතමතු කරන්න පුළුවන්. අපි සජීවීව ජීවත් වෙන්නේ රාගයයි ద్వේෂයයි හිතේ තියෙනකොට විතරයි. යම් වෙලාවක අපේ හිතේ රාගය ద్వේෂය නැති වෙච්ච ගමන් නිදිමත එනවා. අපි කුප්පල තියාගෙන අවුස්සලා තියෙන පුම්බල තියාගෙන සතුටු කරලා තියාගෙන රාගෙන් ද්වේෂයෙන් විතරයි. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මැෂින් එක දුවන්න රාගයයි ද්වේෂයයි එකින් එක දම දමයි ඉන්න තාකල් බොහොම සජීවීව පිපිච්ච මනසකින් කටයුතු කරනවා පේනවා. භාවනාව කොච්චර සාර්ථකද කියනවනේ දරුවචනාංශිකේ භාවනා කරන්න ආවට පස්සේ හිමීට හිමීට අර රාග ද්වේෂ අඩු වෙනකොට අඩු වෙනකොට බුද්ධම විදියට නින්දකට වැටෙනවා. ඒක හොඳටම පෙන්නනවා කෙලස් කැපෙනවා කියලා. ඒ අර දෙක නැති වෙනකොට නිදිමත එනවා. ඉතින් යෝගාවචරය හිතන මේක මගේ දෝෂයක්. එහෙම නැත්නම් මේකේ කෙලෙසයක් කියලා නෑ. හොඳට තේරුම් ගන්න. ඇවිස්සලා ජීවත් වෙන්න නම් සජීවී ඉන්න නම් මොකක් හරි රාගයක් හිතේ තියෙන්න මොනවාද ද්වේෂයක් තියෙන්න. මේ දෙක තමයි සක්‍රීය චෛතසික දෙක. නිදිමත එනකොට අපි හිතුවොත් ඒක රාගයක් නැති ද්වේෂයක් නැති. එහෙම නැත්නම් අපි හිතුවොත් ආසාවක් නැති තරහවකුත් නැති එකක් කියලා. සැප දුක දෙක නැති අදුක්කම සුඛ එකක් කියලා දැනගෙන දැනගත්තොත් ඒක සතුටක් කරනවා හේතු වෙනවා. නොදැන හිටියොත් දුකට හේතු වෙනවා. අයියෝ මේ භාවනා කරනකොට නිින්ද යනවනේ. දැන් මම මොකද කරන්නේ කියලා මේ භාවනා ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් කිය. රාග ద్వේෂිතකේ තැම්පත් වීමක් කිය. එතකොට ස්වභාවයෙන් කම්මැලිකමක් එනවා. නීරසකමක් එනවා. බය ගතියක් එනවා. අසරණ ගතියක් එනවා. පාළු ගතියක් එනවා. තනි වුණා වගේ වැටෙනවා. කොන් වුණා වගේ වැටෙනවා. ඉතින් අපි කරන්නේ ඉක්මනට ආයසරයක් රාගයක් හරි ද්වේෂයක් හරි මොනවාරි දාගන්න එක. නමුත් කල හැක්කක් තියනවා කියලා අහනවා. කල හැක්කක් තියෙනවා. මේක මේ රාගයේ ද්වේෂයේ දුර්ලභම නිසා ඇති වෙච්ච නිදිමතක් කියලා නිදිමතට අවදි වුණොත් නැත්නම් නිදිමත දිහා හැකි සංඥාවෙන් බැලුවොත් ඕනම කෙනෙකුට තියෙනවා අපි මෙතෙක් කල මේකට කොච්චර උණු වතුරක් කළා තියෙනවද කියලා. කොච්චර මූණට කියලා ගහලා තියෙනවද කියලා. කොච්චර මේකට වණ කරලා තියෙනවද හානි කරලා තියෙනවද ඒ සාපේ තමයි අපිට මේ වැදිලා තියෙන්නේ. කවදා හෝ මේක රාගයේ ද්වේෂයේ අඩුවීමක් කියලා සාදර වෙච්ච ගමන් උදේකලාව කියන එක තේරෙයි. විවේකයේ කියන එක තේරෙයි. පිරිච්ච ගතිය කියන එක තේරෙයි. ඒක නිසා ඒක නැතිකම නෙමෙයි අපිට තියෙන දන්නේ නැතිකම. ඒක නිසා කියනවා දුක්ඛම සුඛ වේදනා දන්නවනම් සැපක් නොදන්නවනම් දුකක්. ඒ නොදැනකම කෙලවරම තමයි නිින්දට වැටෙනවා. පශ්චාත්තාප වෙනවා. තමන්ට තමන් නිින්ද කරගන්නවා. ඒක ඒක වෙහෙසකට දකින්නවා. එතකොට යාට පටිසල්ලානයක් විවේකයක් නැහැ. ඒ නිසා මේ වෙනුවට මේක බුදුසෙන්න්සේ සඳහන් කළ දෙන මේකට හුදේකලාව කියලා කියන්නේ. ඒ නිදිමත එනකොට බලන්න හිතේ රාග ద్వේෂ මොකුත් නැහැ. කිට්ටුවක ආමන්ත්‍රණය කරන කෙනෙක් නැහැ. අරම කරන්න කෙනෙක් නැහැ. හිත ආඩ්‍ය වෙනකොට තමයි නිින්දට වැටෙන්නේ. নিকකමට හරි දත එකක්කමක් තියෙනවනම් බලන්න නිින්දයයි කියලා. নিকකමට හරි ඉස එකක්කමක් තියෙනවනම් බලන්න නිින්දයයි කියලා. নিকකමට හරි වහලට ඩවුන් ගාලා ගහනකොට බලන්න නිින්දයයි කියලා නෑ. එතකොට තද ද්වේෂයක් තියෙනවා. එතකොට නිින්දයක් නෑ. ඉතින් කට්ටිය කියනවා සද්ද නැත්නම් ෂෝක්. හැබැයි සද්ද නැත්නම් බබාලා දොයි. ආ ඒක අද්දුටුවේ ප්‍රත්‍යක්ෂයි. අපේ හිතට කොයි වෙලාවෙරි කෙනෙහිලි ඕන. කෙනෙහිලි තමයි ඔය රාග ద్వේෂ වශයෙන් වැඩ. ඒ නිසා සමහරුണ്ട് ඒක හොඳටම තේනවා සක්මනේදී බවා විනිදි කියලා වැටෙනවා. සක්මන් කරනකොට මෙහෙම පැද්දෙන්න පටන් ගන්නවා. ඒ යෝගාචර කලහාතුකින් තමයි හඳුනගන්නේ මේ උග්‍ර රාගය සහ ద్వේෂය නැතිවීමේ දෙයක් කියලා අඳුර ගන්න ගොඩාක් බහුසුත ඥාන ඕනේ. ගොඩක් ඇසු විරු තැන් ඕනේ. ගොඩක් විප්ලවීය ක්‍රමයට කල්පනා කරන්න ඉගෙන ගන්නවා. රැඩිකල් වාදීව කල්පනා කරනකොට තේරෙනවා රාගයේ ද්වේෂයේ තියෙනකන් අපි දිදුලන පිපිච්ච ක්‍රියාශීලී ජීවිත ගත කරනවා. ඒ නිසා එකයි කරන්න තියෙන්නේ ඉදිමත් එනකොට හිතන්නක ඉබේ එන්නේ නැහැ. ටික ටික එන්නේ. ඒ එනවත් එකම රාග ద్వේෂ දුරු වෙන හැටි දකින්නවනම් දුරු වෙන්න දුරු වෙන්න හිත ඇතුළට නැමෙන ගතියක් තියෙනවා. ඒක උදේ කලාවක්. ඒකට විස්රාමයේ කියන වචන පාවිච්චි කරනවා. ප්‍රමෝදයේ කියන වචන පාවිච්චි කරනවා. ආන්න ඒ හුදකලා සම්පatti කරගතිය, සන්තුෂ්ටි කරගතිය, පිරිච්ච ගතියක් මේකේ තියෙන කියලා දැනගත්තොත් ඒ පෙර පිනකටයි මට මේ බාධාවල් කරදරයක් නැතුව ඉන්නේ. මේක නින්දට වැටෙන්න දෙන්න එපා. මේක අවදියෙන් බුද්ධි විදින්න. එතකොට භාවනා ප්‍රතිඵලයක් විදියට දකිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී රාහුල ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන සතිය වැඩිීමේදී රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධයට 11 ආකාරයෙන් වැඩෙන බව දේශනා කළ බව ඔබ වහන්සේ දේශනා කළා. ඒ කාරණේ තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. <coughs> මේ රාහුල වාද සූත්‍රයේ තියෙන පසුබිමේ අනුව මෙහෙම හිතා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ මොකද රාහුල ස්වාමීන් වහන්සේ බුදුහමතෝ පිටිපස්සෙන් යන්නේ Tamanට මේ මේ උත්තමයන් වහන්සේගේ පුතා වෙන්න පුළුවන් වුණා, පැවිදි වෙන්න පුළුවන් වුණා මොනතරම් ආඩම්බරයක්ද. දැන් මගේ රූපය ඒහා සමානයි. ඉතින් ඒකේ ආඩම්බරේ යන්නේ. මේක බුදුරජාණන් වහන්සේ දැකලා කියනවා රාහුල රූපේ පිළිබඳ 11 ආකාරයට බලපම් බැලුවට පස්සේ ඕක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා මට ගැලවෙන්න පුළුවන් කියලා. එතකොට රාහුල හාමුදුරන්ට උපදේශ වල තියෙන ගෞරවය නිසා බුදුහාමුදුරන් අහන අවසරයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ රූපේ දේශ විතරද ඒ විදිහට බලන්න ඕනේ. නෑ නෑ රාහුල වේදනා සංඥා සංකාරය කියන විඥාන කියන 11 ආකාරය හැම පහර දිහාම බලන්න කියලා. දැන් මේක රාහුල හාමුදුරන්ට විශාල වගකීමක් නේ. නිසා වෙන්න බාත ගමන නතර කරලා ගහක් මුඩලා භාවනා කරනවා. පිටිපස්සෙන් ඉන්න රාහුල සාරිපුත්‍ර ස්වාමීන් දකින්නවා. ඒකට කතා කරලා භාවනා කරන රාහුල හාමුදුරන්ට කියනවා රාහුල ආනාපාන සති භාවනා වැඩුවොත් මහත්ඵල මහනිසංස තියෙනවා. එනතම් බොයි හිතන්නේ ඔක්කොම ඕක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමී රාහුල ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩලා හැන්දෑවේ ਸਰුවචනාංශ විවිකෙන් නැගිට්ටට පස්සේ ගිහිල්ලා වැඳලා අහනවා. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය මහත්ඵල මහනිසංස වඩන්න වෙන්න වඩන්නේ කොහොමද කියලා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේකට අර 11 16 ආකාරයකට ඉරිමානන්ද සූත්‍රයේ සඳහන් විදිහට නැත්නම් රාහුල වාද සූත්‍රයේ සඳහන් විදිහට එහෙම නැත්නම් ආනපන සති සූත්‍රයේ සඳහන් විදිහට විස්තර කරන්නේ. ඒ නිසා අපිට හිතා ගන්න තියෙන්නේ හැම රූප වේදනා සංඥා සංකාර වල 11 ආකාරයේ බලන එක ආනපන කරන එක නැති ඉබේ සම්පූර්ණ වෙනවා. මණ්ඩ අවදාල් කොටස ඉබේම සම්පූර්ණ නිසා මහා ලොකු පොතේ දැනුමක් නැති වුණාට මහා ලොකු වැඩ ලයිස්තුවක් අතේ නැති වුණාට මේ හුස්ම ටික බැලීමෙන් ඒ කටයුත්ත සම්පාදනය වෙනවා කියන එක ත්‍රිපිටකධාරී නොවන අබෞද්ධ කෙනෙකුට පවා කෙලින්ම ඍජුව ප්‍රායෝගික පණිවිඩය දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ අර ඉස්සර වෙලා අහපු ප්‍රශ්නයට ඔබ වහන්සේ දුන්න විස්තරයට මම තව කාරණයක් අහන්න කැමතියි. ඒ විස්තර කරපු తত্ত্বය තීන මිද්දෙන් වෙන් කරගන්නේ කොහොමද? ඒ දෙකේ වෙනස මොකක්ද ස්වාමීන් වහන්සේ? තීන මිද්දේ එන්නේ ප්‍රතිපදාවක් හරහා නෙවෙයි. තීන මිද්දයක් එන්නේ කෙලෙස් අඩුවීමක් හරහා නෙවෙයි. ඒ නිසා තමන් භාවනා කරනකොට පටන් ගන්න තැන ඉඳලා මේ දක්වා එහෙම නැත්නම් මේ නිින්ද අහම්බෙන් සිද්ධ වෙච්ච එකක්ද නැත්නම් අරමුණ බෙනේ කිරීම නිසා අරමුණ නීරස වීම වෙච්ච එකක්ද කියන එක යෝගාවචරයට අත්දක් ගන්න පුළුවන්. දෙක ඒ නිර්මත කිට්ටු එකගෙන එනකොට තමන්ගේ කෙලෙස් වැඩිවීමක්ද අඩුවීමක්ද වෙලා තියෙන කෙනෙක් බලන්න පුළුවන්. ඒකට අහම්බයක් නෙමෙයි ප්‍රතිපදාව නිසා මේක වෙලා තියෙන්නේ. කෙලෙස් අඩුවීමක් තියා වෙලා තියෙනවනම් මේක නිින්දකට දාන එක වැරදි. ඒක නැවත සලකා බලන්න ඕනේ. ඒ සඳහා ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මේ වගේ නිින්ද එක සැරේ එන්නේ පෙළ පෙළ ගැහෙනවා. පෙළ ගැහෙනකොටම දැනගත්තොත් මේ පෙළ ගැහෙන වාරයේ අතර වාරයේදී රාගයේ ද්වේෂය අඩු වෙනවා. හිත ඇකිලෙනවා. හිත ලීන භාවයටපත් වෙනවා. සංගවි ගන්නවා. මේ සංග වෙන්නේ මොකද මේ හිතට නැගිටලා ඉන්න බෑ කෙලස් නැතුව. වාහනයක් දුවන්න බෑ වතුර පෙට්‍රල් නැතුව. නැති වෙච්ච ගමන් හිටියා. ඉතින් ඒකට අපි අයෝ ජීවිතේ නැති වුණා, සුන්දරත්වේ නැති වුණා, සිද්ධි බහුලකම නැති වුණා, විචිත්‍රත්වේ නැති වුණායි කියලා මොනවා හරි එකක් ආය දාගෙන පෑදිදී බොරදී කරගන්න. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. මම සංස්කරණ කියලා කියන්නේ. ඒ නිසා මේකට වෙන ක්‍රමයක් නැහැ. පටන් ගන්නෙත් අරමුණෙන් නම් මේ නින්දර වගේ පත් වෙලා ඉවර වෙන්නෙත් අරමුණෙන් නම් ඒක නින්දක් නෙවෙයි හිත සැඟවි ගැනීම. මොකද ඊට ඉස්සෙල්ලා හිත වල්මත් වෙලා නීවරණ පටබල විලා ප්‍රතිපදාව ගිලීලා තිබුණා නම් නිදිමත වෙන්න ඉඩ තියෙනවා. ගර්ථ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනා CD තැටිය අපට ලැබෙන්නේ කෙසේද? දෙක මුද්‍රණය කර තිබෙන පොත් කීපයක් අප වෙත ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. පොත්වල නම් ලයිස්තුවක් අපහට ලැබෙන්නට සැලැස්සුව හොත් අවශ්‍ය පොත් තෝරා සංවිධායක මහත්මියට බාර දිය හැකිය. පෙරවන් සර්ණයි. නිකන් දෙනවා නම් දෙමළ පත්‍රය හරි කියවනවා කට්ටිය. ඒක නිසා අපි ඕක තීන්දුව කරන්නම්. වෙබ් එකට යන්න වෙබ් එකේ තියෙනවා. එහෙම නැතුව මේ ඔක්කොම හරි ගසලා දෙන්න ගත්තොත් එහෙම අපරාධ මේ හන්දියෙත්තියි විසිකරෝ කොළ. හරිනම් කරන්න තියෙනකොට මිලක් දාලා කැමති කෙනෙක් ගන්න හරින එක ඒක කැතයි. ඒ නිසා අපි සංවිධායකත් එක්ක කතා කරගන්නවා. අපිට හිතෙන පොත් ටිකක් දෙනවා. මේ මේ දවස්වල යන සංවිධානයක් ඒ පොත් ඔක්කොම වෙබ් එකේ තියෙනවා. කැමති කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔක්කොම මේ ඔක්කොම සම්පාදනය කරනවා කියන එක ආයතනකින් අමාරු කරා. ඒ නිසා අපි ලද දෙයින් සතුටු වෙමු. එකක්වත් තහනම් කරලා නැහැ එකක්වත් නොදී ඉනවා කියන එක නෙවෙයි තියෙන්නේ. අපිට එක එකන එක එකන පොත් මුද්‍රණය කරලා දෙනවා. සංවිධායකත් එක්ක කතා කරලා මේ කට්ටියට මෙහෙම හොඳයි කියලා හිතලා පොත් කීපයක් දෙනවා සංකේතයකට. එහෙම නැතුව ඒ ඔක්කොම දෙන්න පටන් අරවෝ කරලා ඉවර කරන්න බෑ. ඒ යුනිවර්සිටි ඉන්නකොට අපි අහපු කතාවක් තමයි නිකන් දෙනවා නම් දෙමළ පත්‍රෙත් කියවනවා කට්ටිය. කවදාවත් නම් ධර්ම ගෞරවය නැති වෙන්න ඉඩ තියෙනවා. මම කියන්නේ ඔක්කොම ධර්ම ගෞරවය නැති කට්ටිය කියලා. නමුත් නොමිලේ පොත් බෙදන කාලයක් අද විතර මම කවදාකවත් දැකලා නැහැ. මේ පොත් වලට මොකද වෙන්නේ? තේක නිමිනවට වහන්න ගන්නවා. ටේබල් මැට් එකට ගන්නවා. වට්ටක් අවතන්න ගන්නවා. කරෝලෝ තන්න ගන්නවා. ඉතින් ලොකු සාන්ත කිව්වේ ඒකට උඹයි වැරදිකාරයා. උඹයි වැරදිකාරයා. මේ ධර්මයෙන් අපුරුතෙන්ටපත් කරොත් කියන මිනිහා වැරදිකාරයා. පොත දෙන මිනිහා වැරදිකාරයා. ගන්න මිනිහා නේ මොකද මිනිස්සුන්ගේ නාන ප්‍රකාර ප්‍රශ්න. උංගා කාසාවෙන් ගිනිය මගේ පුද්ගලික පොත් කෙනක් දෙනකොට තේවක් කරලා පොතට. අනේ ස්වාමීන් මේ සුරතියේදී බබා තේ එක වැක්කිරුවානේ. මට මේ ගෙනත් දෙන්න විදියක් නැතුව හිටියේ. ඒ මේකේ අවුරුදු ගාණක් පොත නිකන් පල් වෙනකොට බබා තේවක් කරපුවා නිසා හරි මතක් වෙනවා. නැත්තම් ඒකත් මතක නැහැ. විහිළු කරනවා නෙවෙයි මම ඇත්තටම මම දන්නවා මේ සීඩී බෙදීම නිසා පොත් බෙදීම නිසා විශාල වශයෙන් අපි නොදන්න පිරිස වලට පොත්පත් යනවා මම ඥානරම ස්වාමීන් දැනගත්තේ ඒගේ පොතක් කියවලා ඉතින් සංජය මම ආවට පස්සේ කිව්වා අනේ මේ නන්නාඳුරන තරුණේ කෑදකම් පිරිසක ඉඳගෙන අපි මේ පොතක් කියවලා මෙහෙම වැඩ කරගන්නවා කියන එකට හරි සතුටුයි ඉතින් ඒක ඔක්කොගේම අංග සම්පූර්ණ වෙන විදිහට කරන්න බෑ ඒක නිසා පුත් ලයිස්වත් තියෙනවා වෙබ් එකේ දාලා තිනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා ඕන පොතක් සංවිධායකට කියන්න. එහෙම නැත්නම් මේ මේ තියෙනවා ගන්න දෙන්න කිව්වොත් එහෙම කවුරු කවුද එපයි කියන්නේ. අනේ මේ පොත මට එපයි කියලා කවුරු හරි කියයිද? එහෙම වෙන්නේ නැහැ යන විදියෙන් යන් මොනවා හරි යෝජනා තියෙන මේ මේ ලියන එකකට බයින්ව එහෙම නන් නෙවෙයි. මේ එක්කෙනෙකුට උත්තර දෙනව නෙවෙයි. කරන්න නිසා දන්නවා තායිලන්තයේ නිසා ප්‍රතිපත්තියක් කරන් තියෙනවා. බණ පොතක් නිකන් දෙන්න මෙපා. දීපු ගමන් යන්නේ නරක මිනිහෙක් අතර කියලා. ඒක නිසා අපි ওই යන ක්‍රමයේ කරගෙන යන එක තමයි අපිට කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනා ක්‍රම දෙකක් වන පිම්මීම හැකිලිම ආනාපාන යන භාවනා ක්‍රම දෙක පිළිබඳව වෙන වෙනම හඳුන්වා දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි. ආධුනිකයෙකු මින් වඩාත් උචිත ක්‍රමය කුමක්ද? තෙරුවන් සරණයි. මේ ක්‍රම දෙකක් නෑ එකයි තියෙන්නේ. දෙකේම තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව පැට තමන්ට තේරෙන දේ කරන්න. ඔය දෙකක් කියන්නට ගත්ත ගමන් රණ්ඩු. දෙකක් කියලා ගන්න එපා. මේ සමත විපස්සනා කියලාවත් දෙකක් ගන්න එපා. කතෝලික මුස්ලිම් මනම්මනම් කියලා දෙක තුනක් ගන්නත් එපා. ඔක්කොම මිනිස්සු. ඒ නිසා ඔක්කොම එකයි භාවනා ඉඳගත්තර පස්සේ මොකද්ද ප්‍රකට වැටෙන්නේ ඒක තමයි ආධුනිකයට ගැළපෙන්නේ ගුරුවරයාට තේරුම් ගන්න බෑනේ ගුරුවරයා දන්නේ නෑනේ මොකද්ද වැටෙන්නේ කියලා ඒ නිසා මේ දෙකෙන් එකට හිත යොදලා ප්‍රකට දෙය කියන්න නැත්නම් හොඳට <clears throat> වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියලා භාවනා අරමුණක් නැතුව කරන්න භාවනා කිසිම වරදින්නේ නෑ මොකක්වත් වරදින්නේ නෑ එතකොට ප්‍රකට දෙයි හුස්ම යල පහළ අදින එකද උදරේ පිම්බීම හැකිලිමද කියලා මතුවේයි. ඒක යෝගාවචරයා කියනවා මිසක්කා යෝගාවචරයාට එහෙම කියන්නේ ගොත් හරියන්නේ නැහැ. මොකද බබා හම්බ වෙනකන් කියන්න බෑ කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා. ඉතින් අපි දම් පාට දිහාරන් තියාගෙන ඉඳලා රෝස පාට අරන් තියනවා කියලා අමාරු වෙන්නේ වැඩේ කරන්න. අනිත් කේන්දරේ කොහොමඩක් අල්ලියන්න බෑ. අපි හරි කැමැති බබා හම්බෙන්න ඉස්සලා කේන්දරේ ලියා ගන්න ඒ තරම් ආසාවෙන් ඉන්නේ. නමුත් හම්බෙච්ච දරුවන්ට කේන්දර ලියන්නේ කොහොමද? ඒ නිසා භාවනා කරලා බලන්න කොයි එකද වැටෙන්නේ කියලා. දෙකම එකයි කියලා හිතා ගන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා කිත් ප්‍රශ්න චතුර්ථ ධානයට පසු පංචම ධානයේ තිබේද දෙවෙනි එක එතන වචනේ පොඩි වැරද්දක් තියෙනවා ආකා සංචායතනේ නෙවෙයි ආකාසානංචායතන යන කුමක්ද වැඩිපුර සමත භාවනාවේදී භාවිතාවන එම අවස්ථා විදර්ශනා භාවනාවේදී හැඳින්වෙන්නේ කෙලෙසද මෙම தত্ত্ব බිහිවි බිහිදී යන ආකාරයට පිළිබඳව පැහැදිලි කර දෙනෙමින් ගෞරවනීය යුක්තව කරුණික ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේවා ඉතින් මම කියන්නේ අපි ඔය කමඨාන් සුද්ධ කරන වෙලාවට ගන්න දේවල් නෙවෙයි. සාමාන්‍ය ධර්ම කරුණු. ඉතින් ඒවා මේ කමඨාන් සුද්ධ කරන ලබන්නේ අපි මේ භාවනා කරනකොට දෙන තේවා. එනිසා මේක වැටහිලා තියෙන කෙනෙක් නම් ඒ වැටහිම් විස්තර කෙරුවොත් මගේ දැනුමෙන් මට සමහරට උදව් කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ අපි ගත්ත සූත්‍රයට අදාළ නැති ගොඩාක් දත්තසු කුඟාක් පිටිපසට යනකොට හැබැයි මේකේ සඳහනක් තියෙනවා. ඉතින් මේවා මේ වෙලාවේ සාකච්ඡා කරන්න ගත්තොත් එහෙම ඉවර කරන්න බැරි නිසා මම කියනවා ධර්ම සාකච්ඡාවකදී නම් අපි මේවා පොඩ්ඩක් හරි සලකනවා ධර්ම කමඨහ සුද්ධ කරනලා තමන්ගේ භාවනාවට අදාළ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ දේවල් විතරයි ගන්න. මේ මේ ලොකු මාත්‍රකාමේ. ඉතින් ඒ නිසා ඔක්කොමලා එකට ලෑස්තිත් නැහැ සමහරලාට. ඒ නිසා මම මේ වගේ ප්‍රශ්න කනගාටු වෙන්නවොත් බැහැර කරනවා. ගෞණීය ස්වාමින් වහන්සේ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සතිය කාලයක් තිස්සේ වඩමි. දැන් මුලදීට වඩා වෙනස්කම් සිදුවී ඇත. මුලදීටත් වඩා මෙනෙහි කිරීම අත නොහැරීම කරමි. මේ පළවෙනි කාරණය. නාසිකාග්‍රයට යොමුකොට ඇතුළීම පිටවීම ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස්කම් උණුසුම් සිසිල් දිග කෙටි රළු ගොරෝසු ලෙස ආශ්වාසයේ මුලමැද දැක්කත් අගට පෙර ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මතුවේ. එහි මැද අග දකිමි මද වේලාවකින් කම්පන චංචල රාශියක් බවට පත් වී සංසිඳියයි. ලාවට පෙනෙන ආනාපානය අතරින් සිරුරේ වෙන තැනක වේදනාවක් තදවීමක් මතුවේ. ඊට මනසකාරය යොමු වේ. ටිකකින් එය මගහැරියයි. සිත කය විශාල සැහැල්ලුවක් ඇති වේ. ටික වේලාවකින් සිතවිලි ගලා ඒ කොහෙන් ආ දේවල්ද කිසිම සම්බන්ධයක් නැති සිතවිලියයි යයි එහි ගැලී සිටීමක් නැත. එදිනදා වැඩ කටයුතු වලදීද එන දේවල් ඉක්මනට අතහැරීමට මේක උදව් වෙනවා වගේ. සක්මනේදී වම දකුණ ඔසවනවා, ගෙන යනවා, තබනවා. එෙහිදී තදවීම සැහැල්ලු තෙරපීම් හසුරවන ගතිය, ආයාස කර ගතිය ආදියද පොළවේ විවිධතා හීනි වැලි, තද වැලි, පොළවේ විවිධතා දුවන කුඩා සතුන්, සිරුරට වැටෙන හිරු එළියේ රස්නේ ආදී විවිධාකාර දැනීම් රාශියක් මතුවේ. අඛණ්ඩව මනස්කාරයේ පෙරටුවේ. දැනීම් එකිනෙක පසුපස පෙළට එන හැටි යන හැටි දකිමි. ආශ්වාස ප්‍රශ්වාස මාරුවේ මෙන්ම පය මාරුවේත් මාරුවන විට සිද්ධිය උනාට පසුව මගදී එය පායක තැබීම අතරේ අනිකට අනික එසවීම නොදැනීම සිදුවේ. මේ සියල්ල එතන එතන සිදුවන බවත් ඇතිවන නැතිවන දේවල් බවත් නිකම් ඔහේ බලා සිටීමේ උපදේශ පිළිබඳිමි. මේද එදිනදා ජීවිතයට පෙරහුරුවක් ලෙස හැඟේ. මේවා කිසියම් පෙර ගමනක්ද නැත්නම් භාවනාවෙන් පිටපැනීමක්ද මේ පිළිබඳව කිසියම් අදහසක් ඊටාම ගෞරව පෙරදැරිව ඉල්ලා සිටිමි. අර මුලින්ම කියපු වාක්‍යය තමයි තියෙන්නේ මේ භාවනා කරන්න කරන්න කවදාකවත් එක දී නැවත දකින්න වෙන්නේ නැහැ. විවිධ පෙරලිය වලට ලක් වෙනවා. විපරිණාමයට ලක් වෙනවා. පරිණාමයට ලක් වෙනවා. ඉතින් ඒක දිහා බලනකොට මොන වෙලාවක අපි අර තීන්දුවක් කරුවොත් ඒක පහුවෙන්ද ඒ තීන්දුව අවලංගුයි. එනිසා මේ යන ක්‍රමය හරි කියලා ටිකර බලන බලන යනකොට Tamanට තේරෙයි අපි පිට දේවල් අවධානය යොමු කරන හුස්ම දිහා බැලුවොත් හුස්ම එක විදියටම යනවා වගේ තමයි තේරෙන්නේ. පිටතිවල අමතක කළා හුස්ම දිහා බැලුවොත් හුස්ම දෙකක් සම නැහැ. මුලැමැදාග සම නැහැ. එතකොට එන උනන්දුව තමයි ධර්ම රසය කියලා කියන්නේ ධර්ම ඕජාව කියන්නේ මේ මේ ඒක තමයි. එක එක විදියට ඊයේ දැකපු නැති දේවල් බලන මොකද හැම වෙලාවෙම බලන්නේ උනන්දුවේ. හැම වෙලාවෙම බලන්නේ අලුත් දෙයක් විදියට. හැම වෙලාවෙම බලන්නේ ගෞරවේ. හැම වෙලාවෙම බලන්නේ නවමුතාවේ. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ජීවිතේ නවමුයි. අනිවාර්යයෙන්ම තිරියන් වෙනවා. මේක එක විදිහටමයි තියෙන්නේ නැද්ද කින් ඊය දකපුවායි අද තියෙන කියලා බැලුවොත් එහෙම තමයි පේන්නේ. ඉතින් වයසට යනවා. ඉතින් બોලේ මම මොකද කරන්නේ? අලුත් කර කර බලන්න. අලුත් කර කර බලන්න. බලන්න ගත්තොත් මේ මොන ආනාපාන තුළ සම්පූර්ණ නිවන් මාර්ගය තියෙනවා. ලක්මන තුල නැතුව නෙවෙයි. සක්මන තුලත් තියෙනවා. ඒ නිසා මේ මේ පෙන්නන විපරිණාමය එහෙම නැත්නම් මේ හුත්වා අභාවතා ඇතිව නැතුව යන බව. නැති දේවල් පෙන්නන කම. එක්කෙනෙකුට සීමා වෙච්ච එකක් නෙවෙයි. මෙතෙක් කල් දැක්කේ නැති බලමු නැති හින්දා. මෙතෙක් කල් බැලුවේ පිටනේ. දැන් මේක දිහා බලනකොට පුදුමාකාර වෙනස්කම් පුදුමාකාර පෙරලි විපරිණාම දිගටම තියෙනවා ඒ නිසා එකකටක විනිශ්චය කරන්න බෑ මේ මේකයි අර මේකයි කියලා විනිශ්චය කරපු ගමන් ඒ විනිශ්චය කරපු එකන පච කරමින් තරම් නොවන විදිහට පහුවෙද වෙනස් වෙනවා. වෙනස් වීම අනිත්‍යත්වය පදනම් කරගෙන ගියොත් කදාකත් පශ්චාත්තාප වෙන්නේ නැහැ. එන එක වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. එතකොට ඔය සප්පරියංකේ දකින්න දේ, සක්මනේ දකින්න දේ අනිවාර්යයෙන්ම gederදී පේනවා. තමයි මේ කොත්තනක හරි මේ සිද්ධිය අල්ලලා. අල්ලපු ගමම ඒ අල්ලපු දෙයට වෙනස් දෙයක් වුණාම පශ්චාත්තාප වෙනවා. ඒ විපරිණාමයේ පිළි අරගෙන බලන්න ගියොත් ඒ කෙනාට තේරෙන පටන් ගන්න මේ ලෝකේ පටන් ගත්ත දවස් ඉඳලම ඉවර වෙනකම්ම තියෙන එකක් මම මැරෙන්නේ ඉපදින්න ඉස්සලත් ඕක තිබ්බා ඉන්නකොටත් තියෙනවා මැරුණට පස්සෙත් ඕක ඔච්චරයි ඉතින් ඕකට මොකටේ මේ ලෝකයක් අල්ලන්න නටන්නේ මේ වෙනස් වෙන දේ අල්ලන මොකටද නටන්නේ කියලා ඉතින් දුක් කරනා ගතිය අඩු වෙනවා මේ මේක කසක වෙන්නේ ඉස්සලා පෙනෙන හැටි හොඳට කසක වුණාට පස්සේ ඕකේ ඒ කෙනාට විරාගය Nirodha අතහැර දැමීම කරන්න ඕනේ නැහැ. gediyක ගහක් gediyak ඇවිල්ලා කිරි වැදේ ඉදුණට පස්සේ නැට්ටෙන් හැලෙනවයි කියන එක අහන්න දෙයක් ඊට ඉස්සෙල්ලා හැලෙන්නේ නැහැ කියන එක සත්‍යයක්. ඒ ගහව තාම වටිනාම දේ විදිහට gediy තමයි රකින්නේ. නමුත් gediy කිරි වැදිලා දුබුක් වුණාට පස්සේ පිළිකුණුනාට පස්සේ ඒ gediy හැලෙනවා. ඒකේ මේක හොඳට තව කස කැවිලා ගියාට පස්සේ ඒ හරහා කෙරෙන්න ඕන දේ කරනවා. ඉතින් යන පාර හරි. නමුත් තව වේගය කැවෙන්න ඕනේ. Java කැවෙන්න ඕනේ. එකම දේ බොහෝ වාරයක් කරන්න ඕනේ. එතකොට භාවනායෙන් කෘත්‍ය සම්පාදනය වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී පාත සිදුවීම් දෙක සිදුවිය. මා පළමුවට භාවනා කරන ආධුනිකයෙකු බැවින් මෙසේ අසන බව ගෞරවණීය දන්වා සිටිමි. පරයන්ක භාවනාවේදී එක් අවස්ථාවක භාවනාව පටන්ගෙන ටික වේලාවකට පසු මගේ දකුණු කම්බුලේ කෝමින් දුවනවා මෙන් දැනින. අතකා බැලුවද කෝමින් නැත. මේ දෙවරක්ම සිදුවිය. ඉන්පසු භාවනාව දිගට කරගෙන යා නොහැකි විය. මේ අවස්ථාවේදී හුස්ම ගැනීම හා හෙලීම නොදැනෙන තරමට තීව්‍රව පැවතින. දෙවනි කොටස දෙවනවර පරයන්ක භාවනාවේදී දෙනෙත් පියාගෙන භාවනා කරද්දී ටික වේලාවකින් වැසූ ඇස් පියලි මත අවුව වැටුණුසේ දැනින. ඒ අවස්ථාවේදී සුදු පැහැති පැතිර ගිය ආලෝකයක් දුටිමි. මෙහිදීද හුස්ම ගැනීම හා හෙලීම සියුම්ව පැවතින. ටික වේලාවකින් එය නැති විය. මේ අවස්ථා දෙකෙහිදීම සිදු වූයේ සිත එකඟතාවයකට ළඟා වීමක්ද පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පීඨහා දිගල්සිරි ලැබේවා. අපි භාවනා කරනකොට ගොඩක් වෙලාවට <clears throat> නන්නත්තර යුණත කරන්න මූල කර්මස්ථානයක් ගන්න. එහෙ නැත්නම් <clears throat> ඊතලකෙන් විදින්ද පුරුදු වෙන කෙනා දුනු ආය හිටවපු නিত্য එල්ලයක් තියාගන්න. එල්ලෙට තමයි විදලා විදලා විදලා විදලා නිවැරදි විදින්න පටන් ගන්න. ඉතින් මේ මූල කර්මස්ථානයේදී ආ බලා ඉන්නකොට දක්ෂ යෝගාවචරයට මූල කර්මස්ථානයේ විපරිණාමයේ තේරෙන පටන් ගන්නවා. ගුරුසු දේශියුම් වෙනවා, සියුම් අති සූක්ෂම වෙනවා. ඒක වෙනකොට මේ වැඩපිළිවෙල ඒක දිගට බලන්න ගියොත් භාවනා ප්‍රතිඵලයක් හම්බ වෙනවා. නමුත් හිත මේ වැඩේ මඟට යනකොට වෙන එකට පන්නනවා. කරගෙන ගිය වැඩේ තියේදී වෙන එකට පන්නනවා. ඉතින් එතකොට භාවනායම ප්‍රතිඵලයක් නිසා ලැබෙන දෙයක් මූල කර්මස්ථානේ කරගෙන මූල කර්මස්ථානේ පැත්තකට තල්ලු වෙච්ච ගමන් ආය තැම්බි පිංචි වුණ බතට ඇල්ලතර වක් කරපව කුදන් ගහනවනේ තැම්බේම නතර වෙනවනේ. ආන්නේ වගේ බහනා අලුත් වෙනවා. ඒවට කියනවා ඇට ගුණා වෙනවා අය. බත එක දිගට තැම්බෙන්නම් මගදියල් වතුර දාන්න යන්න නරකයි. ඒ නිසා තමයි දැනගන්න මේ මූල කර්මත්තානේ ගිවම් කරගෙන යනකොට අතනින් මෙතනින් එහෙ මේන් ගොඩාක් සංඥා මතු කරන්න හදනවා මේ තමයි මේ හිතේ කරන චපල ගති වංචනික ගති ඉතින් ඒව දිහා බලනකොට අර මූල කර්මත්තන ජීවිතේට අදාළ නැති කන්නේ. දැන් මූණේ කූඹියක් යනකොට මේක කඩිය කියලා කෑවොත් මල්ල කෙලියයි රූපලාවන්‍ය ඔක්කොම ඉවරයි. ඉතින් එතකොට ඒක බොහොම වටිනා වෙලා පේනවා. නිකන් තියෙන ආනාපානට වැඩිය. ඉතින් එතකොට අපි හිතලා නෙමෙයි වෙන්නේ. අපි තියනවා මේ ආරක්ෂාව පිළිබඳව නිින්දදී උනත් වෙනවා ඒක. හොඳට නිින්ද ඉන්නකොට මේ පොල්කෙන්දක් අතුල්ලන්න බෑ. කනට නිකම්ම ඒක වෙන අපි හිතන්නේ මේ මම කරනවායි කියලා. මමයක් ඉන්නවා පිටිපස්සේ මෝඩකමත් එක්ක. නමුත් මේ ආරක්ෂා ක්‍රමේ මේ මොකද්ද කරන්න හදන්නේ? අර අරමුණට තිබුණ එල්ලේ කඩලා වෙන පැත්තකට දාන්න. ඉතින් ඒකට යෝගාවචරය කවදාකවත් මේක නොකා මේක වරද්ද ගන්න නැතුව මේක අහු නොවි කද්දාකවත් දිනන්න බෑ. ඒකට තේරුම් ගන්නවා මේ හරියාගෙන එනකොට හිතම අරෙන් මෙන් ඇවිලා වංච කරනවා. වංච කරලිවරලා අර ට්‍රෙන්ඩ් එක කඩනවා. අපි කරගෙන ගිය වැඩේ කඩනවා. ඊට පස්සේ මොකද්දෝ කතාවක් පටන් අර ගන්නවා. අතරමැදදී අර මූලික කතාව මොකක්වත් මතක නැහැ. විශාල අවුලක් කරගෙන මේ දැකපු අතරමැදි දකින දේ සංඥා හොඳ දේවල්ද නරක දේවල්ද කියලා අතරමඟ ආපු දෙයක් පරණ කරන ගේ වැඩි අමතක කරලා අතරමඟ ආපු දේවල් ලොකු කරගන්න ගියාම ඉස්සල්ලාව කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු කරගන්නවා කියලා අපේ කමේ පතාවක් තියෙනවා. කන කනට වැඩිය අන්දක බොහොම තේදවන්තයි. අං ඉන්නේ දෑයෙන ගොන්නෙක් වුණාට පස්සේනේ. කන් දෙක කලින් ආපේ උග වැනෙන සුළුයිනේ. කනට වැඩිය බොහොම ලොකුවට අඟ ගන්න. නැත්නම් අන්තිමට වෙන්නේ කනේ අඟේ ඉඳන් කන කන්න ගන්න. ওই ප්‍රත්‍යාපිලු දෙක ළඟ ළඟ යන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ කනේ ඉස්සෙල්ලා ආපු කාණ්ඩ වැඩි පස්සේ ආපු අඟ ලොක් කරගන්න ගියොත් ඒක චපල ගතියක්. ඒ ගේමට කැතයි කියලා අපේ අපේ භාෂාවෙන් කියන්නේ. ඒක කැතයි ගේමට කැතයි. නමුත් ඒ තරම හිත චපලයි. වෙන කරන්න දෙයක් නැති නිසා මේක ලක්ෂ වාරයක් වෙන්න දෙන්න බය ආදු වෙන්න. බැගෑපත් වෙන්න. මේ මොනවා වුණත් මේ ගෙවෙන්නා වූ ආනාපාන දිහාම මම පුළුවන් තරම් වෙලා බලනවා. මේක නැතිකරන්න උලිහිලි පෑම් කරනවා. හැල හැප්පිලි කරනවා. මම මෝඩ නැත්තම් අව මම අහුවෙන්නේ නැහැ. මම මෝඩ වුණොත් ඒක අනුමත කරපු ගමන් ඒක දිගේ වටයක් කරකෝ. ඒ නිසා අපිට තේරෙනවා අපි යමක් අත්දැකන ජීවිතේ ඒක බුදුහාමුදුරන්ගේ අත්දැකීම නෙවෙයි මගේ අත්දැකීමක්. ඒක කාටවත් හොරගම් කරන්න බෑ. ඒ වගේම අනුන්ගේ අත්දැකීමක් බලලා මට ඒක ආරූඪ කරගන්නත් බෑ. මා කතා පැමිණෙන ප්‍රශ්නවලදී මගේ ක්‍රම සහ විදි අනුව මම ජාම බේරගත්තොත් අපිට මෙහෙම මෙහෙම දේවල් වෙනවා මෙහෙම මෙහෙම කරපන් කියලා පොදු අත්දැකීමක් දෙන්න පුළුවන්. පොදු උපදේශයක් දෙන්න පුළුවන්. හැබැයි හැම කඩයිමක්ම පණින්නේ තමන්ගේම හැකියාවල. තමන්ගේම ක්‍රමසහ විදියට. ඒ නිසා හරි විචිත්‍රයි භාවනාව. කවදාකවත් මේ අනුල්ලව කරගන්න බෑ. කොන්ත්‍රාත් ක්‍රමයට කරන්න බෑ. වෙන දෙයකින් ඒක කම්පෙන්සේට් කරන්න බෑ. ඒ තෙන්දි ඒ ඒ ක්‍රියාව කරන්න. එනිසා මේක හොඳ දෙයක්. පටලවා ගත්තොත් ඒකම කරදරයක් ඒක නිසා මතක තියාගන්න මෙහෙම දේවල් භාවනා කරනකොට වෙනවා අංගයේ ඉඳලා කන නොකණ්ඩ අදිෂ්ඨාන කරගෙන යන එකයි තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ වැලිමළුවේ පැයකට ආසන්න කාලයක් සක්මන් කිරීමෙන් අනතුරුව පරයන්ක භාවනාවට මළුවේම ස්ථානයක අසුන්ගත් විට ඉක්මනින් සිත තැන්පත්ව සතිය පිහිටුවීමට පහසු විය. මෙසේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල නොපෙනී ගොස් ශුන්‍ය භාවයකට සිත තැන්පත්ව භාවනා කරන විට පසුතාලයේ ඇතිවන ශබ්ද වරහන් ඇතුළේ තියෙන ගොඩනැගිලි ඉදිකිරීම වැනි ඇසෙනවා කියා මෙනෙහි කළ යුතුයද එසේ නැත්නම් ඒ ගැන අවධානය යොමු නොකර සිටිය යුතුයදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. මෙම ශබ්ද බාධාවක් නොවන බවද දන්වනු කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. බාධා සරණ බාහිරතිය සද්ද තිබුණාට ඒ සද්ද වලට Taman කරදර කරන්නේ නැත්නම් ඒ සද්ද Tamanට කරදර කරන්නේ නැහැ. අපි ඒ සද්ද ගැන යන්න ගියොත් තමයි කරදර කරන්නේ. ඒ නිසා ඒ සද්ද මෙනෙහි කරන්න හරි මොනව හරි කරන්න වෙන්නේ ඒක ගණන් ගත්තොත් විතරයි. ඒ නිසා බීටි අධ්‍යයට වේනා ගායනා කරා වගේ ගාලල්ලා කියන එකයි කියන්නේ. මේ ලෝකේ ඔක්කොම සද්ද නතර වෙනකම් භාවනා කරන්න හිටියොත් ඒක වෙන්නේ නැහැ. මගේ අදහස මෙච්චරයි මේ මට නෙවෙයි නම් කතා කරන්නේ උඹලා කොච්චර කතා කරත් මට කවන්නේ ඇණයක් මිදියක් මිදියකින් ඔළුව මේ ඇණේකට ගහනකොට ඉතින් කතා කරනව නෙවෙයිනේ ඒක ඒ කට්ටියගේ වැඩන්නේ මට ඕන නම් කතා කරන්න එත්තකම් භාවනා කරන්න අවශ්‍යතාවය තියෙන කවුරු වෙලක නම කියලා කතා කරා එතකොට ඇහැරලා බැලුවේ නැත්තම් ඔන්න ටිකක් ඔළුව හොඳට ටිකක් තියෙනවා එතකොට මේ ඕන කොහොම සද්දත් එක්ක කටයුතු කරන්න තියෙන්නේ අපේ තියෙන හිතේ ඔද්දල් ගතිය. ඒ නිසා මොකද භාවනා කරලා එකලස් වෙනකොට තේරෙනවා ශබ්ද කොහෙදෝ බාධා ඇත තිබුණට මට නෑහුණා වගේ. භාවනා කරගෙන යන්න පුළුවන් ගතියක් ලැබීම තමයි මේ ලෝකේ ගැලවුම් මාර්ගය. ඒ තමයි ලෝකේ නිවන් දකින්නකම් ඉන්න වෙයි අපිට අපිට නිවන් දකින්න. මං කියන්නේ ඒ නිසා පටන් අරගන්නයි කියලා භාවනා සද්ද තියෙන තැනක. පුළුවන් තරම් බලන්න සද්ද නැත්නම් යන්න. නමුත් සමාධිය වැඩි වෙන එනකොට සතිය වැඩි වෙන එනකොට ක්ෂණ සම්පත්තිය වැඩනකොට ඒ වගේ ටිකේ බාධක ස්වරූපේ පෙළෙන ගතිය, තවන ගතිය, නපුරු ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ තමයි භාවනාවේ තෙද. එතකොට හිතෙනවා ඊටත් වැඩි ගොරෝසුක් දෙයක් තියෙන දිත් මම භාවනා කරන්න ඕන කියලා ඒට අදිෂ්ඨාන ශක්තියක් එනවා. එහෙම නැතුව එnde ende ende ende මේ සද්දවලට පෙළෙන ගතිය එන්න පටන් අර ගන්නවා. ඒක හිතේ දුර්ලභමක් කියලා හිතා ගන්න. එහෙම සද්දෙන් බාධාවක් නැත්නම් මෙනෙහි කරන්නත් එපා. ඒක වදයක් කරගන්නත් එපා. Taman යන පාර විතරක් කරන්නේ කොහොම හරි මට හිතෙනවා මේ අනම්මනම් කියපු නිසා සාදකෝදෝ ලනුපැදුර අතහැරලා වැල්ලට බැහැලා වගේ. හැබැයි මේ වහිනකොට කරන්න දෙයක් නැහැ. වහිනකොට ආය ලනුපැදුරට එන්න වෙනවා. ඒ නිසා වැලි පොළවේ යගේ තීරුම් ගත්තා නම් ඕගොල්ලෝ බොහොම කොහොම කරත් නිවන් පෙතේ ඉන්නේ. සක්මණේ වටිනාකම වැල්ලක් හදාන සක්මන් කරන්න පටන් අරගත්තා නම් මායයටවත් බෑ ඕගොල්ලෝ බිම දාන්න. ඒ නිසා පුළුවන් තරම් සක්මන තියාගන්න පූර්වක්‍ෘත්‍ය විදියට ඒ වගේම ශරීර සෞඛ්‍ය පිණිස ව්‍යායාම පිණිස ඒ වගේම භාවනාට ඒකාන්තයෙන්ම මනස සකස් කරන දෙයක් විදියට ඊට පස්සේ ඉතින් එච්චර ප්‍රශ්නයක් නැහැ භාවනා ජීවිතේ. පරයන්ක භාවනාවේදී මගේ සිත ඊයේ දිනේදී ඊට හොඳින් තැන්පත් විය. ඒ වගේම මට සිතට හොඳ සතුටක්ද දැනෙන. නමුත් අද දින පරයන්ක භාවනාවේදී මේ වනතෙක් සිත නිශ්චල කර ගත නොහැකි විය. මම තාමත් උත්සාහ කරමින් සිටිමි. මේ සිතේ හැටිද කරු ස්වාමින් වහන්සේ මගේ වීර්ය සාර්ථක වේවි නේද? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. සතිය පැත්තෙන් බලනකොට මේක විවිධත්වයක් පේනවා. ඊයේ භාවනා හරි මේ අද භාවනා හරි නැහැ. ඒකෝට ඒක හොඳටම දන්නවනේ විපරිණාමයේ පෙරලෙනවා කියලා. සමාධිය පැත්තෙන් බැලුවොත් හරි ගිය දවසේ එක හරි දවසක් මේක වැරදි දවසක්. එනිසා අපි භාවනා දිහා බලන්නේ සමාධිය පැත්තෙන්ද සතිය පැත්තෙන්ද කියලා බලන එකමයි ප්‍රශ්න තියෙන්නේ. අපි මේ වැඩමුළුව ගන්න තියෙන්නේ සතිය වඩන එකක් මිසක් සමාධියක් නෙමෙයි. සමාධිය අතිරේක වශයෙන් ලැබෙනවා. ලැබුණාම ලැබුණ බව දන්න නැත්නම් නැති බව දැනගන්න. නමුත් අපි භාවනා කාලතරණ වෙනස් කරන්නේ මේක තමයි විපරිණාමය කියන්නේ. ඔය අපිට ලැබෙන හැම දෙයක්ම ලැබෙනවා ආයෙ නැති වෙනවා. ඒකට තැවෙන්න පටන් අරගත්තොත් ලැබෙන ලැබෙන දේ දුකක් වෙනවා. ලැබෙන ලැබෙන දේ වෙනස් වෙන සුළු දෙයක් බව තේරුම් අරගත්තොත් එකක් ලැබුණත් එකයි 1000ක් ලැබුණත් එකයි හැමදේම ඇතිව නැති වෙන බව වෙනස් වෙන බව විපරිණාමේ තේරුම් අරගන්න පටන් අරගත්තොත් තමයි වෙන මේ සතිය නිසයි මම මේක දන්නේ. නැත්නම් මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ විපරිණාමයේ තේරෙනවා කියලා කියන්නේ සතිය වැඩෙනවා. ඒත් ඒක තේරුම් ගන්නේ යෝගාවචරයටම තේරුම් ගන්න ගොඩාක් කල් යනවා මොකද අපි ප්‍රතිඵල අපේක්ෂාවෙන් වාඩි වෙන්නේ. ඒ කෙනාටදී බලාපොරොත්තු සුන්වීම තමයි ලැබෙන්නේ. ඒ වුණත් දිගට කරනවයි කියනකොට ඒක manussත්වයේ ඉක්මවලා ගිය දේවත්වයකටපත් වෙනවා. හරි ගියත් වැරදුනත් නිතිපතා භාවනා කරන්න පුළුවන්. ඒක අපි කරන්න පුළුවන් නේ ඇත්තට මේ වගේ නේවාසිකව භාවනා කරනකොට තමයි. gedare ජීුණත් කරන එක විනාඩි 5ක් හරි නිතිපතා කරන්න. මේ වෙලාවේ මම මේක කරනවා කියලා. එතකොට ඔය ඔක්කොම බලකොඩලි සමතලා වෙලා හරි ගියත් අරදුනත් නිජපතා කරන්න පටන් අරගත්ත පස්සේ ජීවිතේට පිටකොන්දක් චර්යාවක් පෞරුෂත්වයක් ගොඩ නැගිලා. ඒ නිසා මේක ස්වභාවයේ සතියට මේක අහුවෙච්ච ගැන සතුටු වෙලා දිගට කරගෙන යෑමේ අදිෂ්ඨානය පහළ කරගන්න මේක වීර්ය අඩුවීමක ලකුණක් නෙවෙයි මේ පෙන්වන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ පවසන විදියට භාවනාවට ඉඳගන්නා සෑම වෙලාවකම ආධුනිකෙක් ලෙස මුල සිට යන්න බලයි. එසේ වුණත් දැන් නම් ආශ්වාස ප්‍රාශ්වාසයේවත් වේදනා ස්කන්ධයේවත් කිසිම දැනීමක් නැත. පෙරදාට වැඩියෙන් සිතුවිලි ගලා එයි. ඒ හැරෙන්න කිසිම දෙයක් දැනෙන්නේ නැත. ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි මම එන දේ දෙස බලාමින් සිටි. වරණතුර තියෙන බලන්න තරම් පැහැදිලි දෙයක් නැත. මොන මෙහෙම මුහුණ දීම හරිම අමාරුයි. අමාරුයින් උනත් මෙයට මුහුණ දීමට කැමතියි. මේ භාවනාවේ ඉදිරියට යෑමක් නම් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පහදා දෙන්න කියා. මම වැරදි පාරක යනවා නම් හරිගස්සා ගන්නට කැමතියි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ අරමුණක ඉඳලා අරමුණ නැත්තඳ පුරුදු කරනවා දැන්. ඉස්සලා තියුණා ස්ථිරව බලන්න ආස්වාද ප්‍රසවාසයේ පිම්බීම හැකිලිය වම දකුණ. ඒක නම් හොඳට කරගෙන යනකොට අරබුණු නෑ. ඒක නිකන් හරියට හාල් ටිකක් වතුරේ දාලා පැහෙනකොට පැහෙනකොට හාලුයි වතුරයි කියලා වෙන් කරන්න බෑ කැඳ වෙනවා. කැඳ වුණාට පස්සේ වැඩි කැඳ වුණයි කියලා අපි කියනවනේ. එතකොට අර පිරිසුදුකම නෑනේ. නමුත් හාල් වතුර ලිපිලිපි ඕකට තමයි. ඒතර දැන් තියෙන தත්තර කැඳ කියන්නත් බෑ, හාල් කියන්නත් බෑ, වතුර කියන්නත් බෑ, පැහැමෙන් පවතින්නේ. ඔක හොඳටම ගියාට පස්සේ කැඳ වෙනවා. ඒ වගේ අර තිබුණේ පිරිසුදුව වෙන් කරගන්න පුළුවන් එක පිරිසුදු වෙන් කරගන්න බැරි தත්ත්වයටපත් වේගෙන එනකොට හිත මේ පරිණාමයකටපත් වෙනවා. වෙනසකටපත් වෙනවා. ඒක අපේ හිත තෝන්තු කරන සුළුයි. අපිට අපේ සංඥාව මුසුප්පු කරන සුළුයි. අන්දමන්ද කරන සුළුයි. ඒකේ කාගෙත් හැටි. ඒ වෙනස් වෙන වෙලාවෙදී වෙලාවට හොඳට සද්ධාවෙන් කරන්න තියෙන්නේ මෙතෙක් කල් පැහැදිලිව මරියාදාවල් සහිත පරිච්ඡේද සහිත අරමුණ තිබුණ දැන් නැති වෙනවා. අරමුණ තිබුණා සතිය තියන්න පුළුවන් නැති වුණා සතිය තියන්න පුළුවන්. මේන්න මේ සතිය තමයි උත්තරම සතිය. දියුණු සතිය කියලා කියන්නේ අන්න ඒකට. ඒ නිසා ඒකට අභ්‍යාස කරන වෙලාව. පුරුදු කරන වෙලාව කියලා තමයි පේන්නේ හිතෙන්නේ මේ ලේඛනයට අහුම්කම් දෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ සමාධිය හෝ සිතේ ඒකාග්‍රතාවය ඇති වුනාම එය දැනගන්නේ කොහොමද? මේ පාදා දෙන්න. කාමච්ඡන්දේ නැහැ. ඒකාග්‍රතාවේ තියෙනවනම් කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දේ තියෙනවනම් ඒකාග්‍රතාවේ නැහැ. ඒ දෙක එකිනෙකට ප්‍රතිපක්ෂ ධර්ම. ඒක නිසා තමන්ගේ හිතේ තියෙන කාමයේ හෝ කාම සංඥා හෝ නැති වෙන ගතියෙන් හිතාගන්න ප්‍රතිපදාවක් හරහනම් එන්නේ එන්නේ කාමච්ඡන්දේ අඩු වෙනවනම් එතකොට අරමුණ ප්‍රකට වීම ඒ වෙනුවට සිද්ධ වෙනවා. අරමුණු කියලා කියන්නේ එකක්. කාමච්ඡන්දය කියන්නේ බොහෝ දේවල්. විවිධ රස සෙවීම, විචිත්‍රත්වයේ සෙවීම, සිද්ධි බහුල භාවයේ සෙවීම තමයි කාමච්ඡන්දේ ලක්ෂණ. ඒකාග්‍රතාවය කියන්නේ නැවත නැවතත් එකම අරමුණට නැංවීම. ඉතින් මේ දෙක ප්‍රතිපක්ෂ ධර්ම දෙයක් විදිහට තමයි ਸਰවචනාසී ඉගැන්වීමේ සඳහන් වෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි භාවනාව මම දැන් මෙතන ඉන්නවා වශයෙන් සිත මාවතර ගෙනෙමි. ඉන්පසු පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. එනමුත් මම පිම්බීම හැකිලීමට ඇති අවස්ථාවේදී මම දැන් මෙතන ඉන්නවා යනුවෙන් සිත ශරීරයෙම තබා ගනිමි. මට මෙය සිත එකඟව තබා ගැනීමට ඉතා පහසුවෙන් පහසුවක් ලබා දෙයි. නමුත් මෙම ක්‍රමය හරිද? මේන් වෙනස් කළ මෙය වෙනස් කළ යුතුයද? නෑ අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් අපි දන්නවා බබෙක් බුදියන්නේ හරහා වැටිලා ඉඳපේකා දනගාගෙන හිටපේකා නැගිටින්න දඬුවටක් ඕන වෙනවා. එතන මොකක් හරි ගුරුව බාන්න කෙලිය තමයි නැගිටින්නේ. නමුත් නැගිලා හොඳට හයිය හත් වුණාට පස්සේ දඬුවට අවශ්‍ය කරන්නේ නැහැ. ගෘහ බාණ්ඩයක් ඕන කරන යාර කෙලින්ම නැගිටින්න පුළුවන්. ඒ වගේ පිම්බීමක් කිලිමෝ ආනාපානේ දඬුවටක් වගේ අපි අල්ලනවා. හයිය දෙයක් වශයෙන් අල්ලලා ඒකේ එල්ලිලා නැගිටිනවා. නැගිටලා ඇවිදිනකොට ඕක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සෙත් අර දඬුවට තිබ්බොත් ඊට පස්සෙත් ඒ එලිලා වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් නෙවෙයි. ඒ නිසා අරමුණක තියෙන රඳාපවතින ගතිය එක පරියන්කේදී හෝ ගොහෝ කාලයක් තරහා හෝ එන්නේ එන්නේ ඒකෙන් නිදහස් වීම සිද්ධ වෙනවා. ඉතින් ඒකට අරමුණට ගරු කරන ගතිය අරමුණට වඳින ගතිය තියෙන කෙනාට දෙනවා අපරාධ මෙච්චර උදව් කරපු අරමුණ හැලුණා නේද නැති වුණා නේද නොසලකා හැරියා නේද අතහැරියා නේද කියලා. අපිට අරමුණ නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ සතිය දියුණු කිරීමයි. ඒ නිසා සතිය දියුණු නම් අරමුණ කොයි එක වුණත් ප්‍රශ්නයක් නැහැ. අරමුණ මොන පරිණාමයකටපත් වුණත් ප්‍රශ්නකුත් නැහැ. ඒකට අරමුණ නැතුව පවත්තන සතිය අරමුණ ඇතුව පවත්තන සතියට වැඩිය හොඳයි කියන එක තමයි කියන්නේ. ලිඛිත ප්‍රශ්නය පමණයි තමයි. ඔව් අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලය අරගෙන තිනවා. ඉතින් කාට හරි විශේෂ යමක් කියන්න තියෙනවනම් නැත්නම් ප්‍රශ්න තියෙනවා අපි වෙලා ගමු නැත්නම් අපි මෙතනේ අපේ මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ සතිವಾರය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ කමඨාන් කමඨාන් වලටම අදාළ ප්‍රශ්නයක් නමුත් මම ඒක කිලිම අරගත්තේ ඔබ වහන්සේගේ චුල්ල වේදාල සූත්‍රයේ කීපතාවකම සඳහන් කළා ඒක මටත් සිද්ධ වෙලා තියෙනවා. චේතනා ප්‍රකල්පනා අනුසයාදී එනකොට සිතට භාවනාවේදී ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා බලන්න කියලා. ඒක ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකව නම් අමාරුයි. කොහොමද ඒක හිතට එනවා මදි. ඒ කියන්නේ ඒක සත්‍ය තමයි. නමුත් ප්‍රායෝගික උනේ නෑ මට. ඒක කොහොමද කරන්න කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. දැන් දන්නේ නැති දෙයක් උත්සාහ කරලා තිනවා. ඒ වෙලාවේ හරි ගියා පස්සේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ පොටෙන්ෂල් එක තියෙනවා මේ ප්‍රභවය තියෙනවා. ඉතින් ඒක එක සැරයක් කරලා හරි ගිය පමණින් ජීවිතේට අතහුරු වෙන්නේ නැහැ. පරිචයක් එන්නේ නැහැ. ඒක මේ නිපක ප්‍රඥාවක් එන්නේ නැහැ. නමුත් අත නෑර දිගට දිගට ඒක කරනකොට ඒකේ බහුලීගත කරනකොට Tamanට කිරීම සඳහා අවශ්‍ය ක්‍රම සහ විදි කොහොමද ඒකට මුහුණ දෙන්නේ එnde ඉස්සෙල්ලා කොහොමද පැවතුනාට පස්සේ කොහොමද අසාර්ථක වුණාම කොහොමද සාර්ථක වුණාද කොහොමද කියලා මේ මොකද්ද ක්‍රියාවලිය නතර නොකර සටන පාවා නොදී දිගට කරන එකයි තියෙන එක සැරයක් හරි හරිය කෙනාට එහෙම කරන්න තියෙන අදිෂ්ඨාන ශක්තිය වැඩි කවදාකවත් හරිය නැති කෙනෙකුට වැඩි ඒ නිසා ඒ වාසිය තියාගෙන ප්‍රායෝගික උනේ නැහැ ඒක ඇත්ත නමුත් මේක කරන්න පුළුවන් දෙයක් ඒ පුළුවන් භාවයේ ප්‍රගුණ කරන්න ඕනේ ඒකට මේ පටිතද කරගන්න ඕනේ. ඒකට මුණ දෙන්න ඕනේ. චටන පාවා දෙන්නේ නැතුව යන්නේක තමයි මේකට තියෙන උත්තරේ. ඉහි ස්වාමීන් වහන්සේ. දැන් අපි එමන ස්වාමීන් වහන්සේ දැන් හෙට අවසාන දවසේ නිසා වෙලා තියෙයිද දන්නේ නැහැ ප්‍රශ්න ටිකක් තියෙනවා කෙලිම කමටහන් වලට අදාළ නැති ඇහුවට කමක් නැද්ද නැත්නම් හෙට නෑ හෙට අවසන් කරන වෙලාවදී ටිකට් වෙනවනේ. එහේ. ඔය ඒ වෙලාවට ලිඛිතව දාන්න. එහේ. අහන්න ගත්තොත් නම් කෙලවර නෑ. ඒ ලිඛිතව දැම්මොත් සීමාවක් තියෙනවා. ඒකට වෙලා තියෙන කවුද අහන්නේ කියන එක නම් පේන්නේ නෑ. ඉතින් ඒ ගණන් ගන්න නැත්නම් ලිඛිතව දාපුවාම මට පුළුවන් කරන්න. සාකච්ඡාවක්ම වෙයි කියලා මට හිතෙනවා. ඒත් කමක් නෑ මම ලියලා දාන්න. නෑ මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්න නෑ අපිට වේලාව තියෙනවනේ. ඒ වේලාව ඒ